තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේ අවතයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනේ වදනාම උතුම් ධර්මයට සූදානම් වෙන මොහොත මෙත්තා විහාරස්ථානයේ ඒ පවත්තන සීල මූලික කරගෙනයි හැමදෙනාම අද දවසේදී මේ කර්ම සඳහා සම්බන්ධ වෙන්නේ. අපි මීට පෙරත් දේශනාවක් තුළ ශුන්්‍යතාවය පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණා. මේ ශාසනය කතා කරන ශුන්්‍යතාවය කියන කාරණාව මූලික කරගෙන. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නෙම අපිට සාමාන්‍යයෙන් අපේ ප්‍රඥාවට ගෝචර නොවන සාමාන්‍යයෙන් අපේ විශේෂපතේට හසු නොවන ධර්ම කාරණා රාශියක් පෙන්වා දීම සඳහා. ඒකට ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා ඒ සාමාන්‍ය ලෝකයට විශේෂ නොවන නමුත් උතුම් ප්‍රඥාවක් තුළින් අවබෝධ කරගත් ඒ ධර්මතා රාශියක් අපට පෙන්වා දීලා තියෙනවා. ඉතින් ධර්මය කියලා අපිට ශ්‍රවණය කරගන්නට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ප්‍රතිපදාව නැතිනම් ඒ උතුම් ධර්ම මාර්ගය. ඒ නිසා අපි මේ ධර්ම මාර්ගය පිළිබඳව අපි ගවේෂණය කරනකොට ඒ බුද්ධ වචනය තුලින් අපි ඒ ධර්ම මාර්ගය ගවේෂණය කළ යුතු වෙනවා. පින්තුනේ අපිට භාග්‍යතුන් වහන්සේගේ දේශනාවන් තුළදී විවිධ සූත්‍ර දේශනාවන් අනුසාරයෙන් අපිට විවිධ දහම් පරියායන් හඳුනාගත හැකි වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ඒ අවස්ථාවල ඒ ඒ චරිත නානත්වය අනුව දේශනා කළ දහම් නානත්වයක් ධර්ම කාරණාවන්ගේ නානත්වයක් අපිට විශේෂයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ කාරණාවන් දිහා අපි බලනකොට ඇතැම් විටක විවිධ පැතිකඩවල් වලින් තමයි ඒ ධර්ම කාරණා පිළිබඳව විස්තර වෙන්නේ. ඉතින් ඒ විස්තරය කවරාකාරයකින් පැවතුනත් අපිට අවසාන ලෙසම අපි අධ්‍යක්ෂිය යුතු බවට පත් වෙන්නේ නැත්නම් ප්‍රඥාව පැවැත්විය යුතු විශාක්ෂේත්‍රයේ බවට පත් වෙන්නේ මේ පවත්වන ආයතන ධර්මතා ටික පිළිබඳව. එහෙමත් නැතිනම් ස්කන්ධ ධර්මතා ටික පංච පාදානස්කන්ධය පිළිබඳව. නිසා ඒ කාරණා ටික පිළිබඳවම තමයි අපට නැවත නැවතත් නැවත නැවතත් සාකච්ඡා කරන්නට වෙන්නේ. එනිසා අපි අද දවසේදී දේශනාව ඒ ආයතන ධර්මයන්ගේ ලක්ෂණයන් අනුව යමින් ශුන්්‍යතාවයේ පිළිබඳවම කතා කරන්නට කියලා කල්පනා කළා. ඉතින් ශුන්්‍යතාවය කියනකොට අපි මුලින්ම සිහිපත් කළා ශුන්්‍යතාවයේ යනු කිසිවක්ම නැති හිස් බව නෙවෙයි කියන එක. එතකොට මේ ලෝකේ මොකක්වත්ම නැහැ කියන්නට යන දෙයක් නෙමෙයි මේ ශුන්්‍යතා දර්ශනය මේ ශාස්ත්‍රණය කතා කරන. එතකොට ඒ ශුන්්‍යතාවය කියන එක සත්පුද්ගල භවෙන් හිස් කියන තැනක ඉඳලා තමයි අපි එතනදී පැහැදිලි කරගන්නට යෙදුනේ. එතකොට ඒ ශුන්්‍යතාවයේ පිළිබඳව අපි ප්‍රත්‍යක්ෂ කරන්නට යනකොට එමත් නැතිනම් මොගරාජ සූත්‍රය ආශ්‍රයෙන් අපි කතා කළොත් පුඤ්ඤතං ලෝකං අවික්ඛස්සු මොගරාජ සතසක් මොගරාජ්‍ය මේ ලෝකය ශුන්‍ය වශයෙන් දකින්න කියලා අපිට පෙන්වපු තැනදී කොහොමද ලෝකය ශුන්‍ය වශයෙන් දකින්න කියලා අපි බලනකොට අපිට පේනවා ශුන්‍යතාවයක් විදිහට ලෝකයේ පිළිබඳව දකින්න යනකොට ඒ දැක්ක යුතු දකින්න පුළුවන් තැන් අපිට පේනවා දෙකක් නැතිනම් දැක්විය යුතු මාර්ග දැක්විය යුතු ක්‍රම දෙකක්. එතකොට මේ ක්‍රම දෙක තමයි පළවෙනි එක අවශ්‍ය පවත්ත සලක්වන වශයෙන් තමාගේ වශයෙහි පවත්වන්නට බැරි ධර්මයක් විදිහට සම්මර්ෂණය කිරීම තුළින් කෙනෙකුට පුළුවන් ශුන්්‍යතාවය උපදවා ගන්නට. ඒ වගේම තවත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා තුච්ඡ සංඛාර සමනුපස්සනා වශයෙන් සංස්කාර ධර්මයන්ගේ හිස් ස්වභාවය පිළිබඳව මානසිකාරය කිරීම තුළින් මේ ශුන්්‍යතාවය කියන දේම උපදවා ගන්නට. එතකොට අවශ්‍ය පවත්ත සලක්කන වශයෙන් කියලා කියන්නේ තම වශයෙහි පවත්වන්නට බැරි තමන් ළඟ තියාගන්නට බැරි තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරන්නට බැරි දෙයක් හැටියට ඒ පිළිබඳව කරන මෙනෙහි කිරීම. එතකොට අපි දන්නවා අපිට ඇහැ අපිට අවශ්‍ය විදිහට තියාගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. රූප කියන එක අපිට අවශ්‍ය විදිහට තියාගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම අපේ හිත අපිට අවශ්‍ය විදිහට තියාගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ ධර්මය මොහොතින් මොහොත මොහොතින් මොහොත වෙනස් වීමට භාජනය වෙනවා. ඒ වෙනස් වීම කියන කාරණය අපිට අවශ්‍යතාවය තිබුණත් ඒ වෙනස් කරගන්නට කියලා ඒකට අපිට පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ නිසා ඒකට කියන අපි අවශ්‍ය පවත්තයි කියලා. ඒ කියන්නේ තම වශයෙහි පවතින්නේ නැහැ කියන එක. එතකොට ඒ රූපය හටගෙන නැති වෙන එක පිළිබඳව අපිට කල හැක්කක් නැත්තේ නැහැ. ඒක දැන් මේක මෙහෙම වන්නට එපා. මේ රූපය මෙච්චර කාලයක් මම පවත්වනවා කියලා අපිට අවශ්‍ය විදිහට ඒ රූපය පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක තමයි අවශ්‍ය පවත්තයි කියලා කියන්නේ. එතකොට තම වශයෙහි පවත්වන්නට පුළුවන් කමක් නැහැ වේදනාව කියන එක. එතකොට සැප වේදනාවක් ඇති වෙනකොට දැන් මේක සැප වේදනාව ඇති හෝ සැප වේදනාව මට නොවෙනස් එක දිගටම තියාගන්නට ඕන කියන එකක් අපිට ඒ තුළ පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ. දුක් වේදනාවක් ඇති වුණත් දුක් වේදනාවත් ඒ විදිහටමයි අපිට අවශ්‍ය විදිහට දැන් මම දුක හිතුව ඇති දුක වේදනාව මට මෙතන ඇති කරගත්තා ඇති දැන් මම දුක් වේදනාව වෙනස් කරනවායි කියලා දැන් මට දුක් වේදනාව වෙනස් කරන්න පුළුවන් කමක් නැත්තේ ඊට පස්සේ යම්කිසි සංඥාවක් ඒ වගේම අපි හිතන අයුරක් සංස්කාරයක් තියෙනවනම් යම්කිසි දැනගැනීමක් තියෙනවනම් ඒ දැනගැනීම කියන දේ ඒක අපිට වෙනස් කරන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ කියන්නේ දැන් අපිට හොඳ හෝ නරක වශයෙන් අපි දැනගන්න දෙයක් මේක මේ විදිහට පවතින්නට මේක මේ විදිහටම තිබේවා නොවෙනස්ව තිබේවා කියලා හිතුවා කියලා අපිට පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ. නැහැ. අන්න ඒ නිසා ඒක ඒකට කියනවා මේ අවශ්‍ය පවත්තයි කියලා. කියන්නේ තමන්ගේ වශයේහි තමන්ට අවශ්‍ය පරිදි තියාගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ සංස්කාරය කියන එක තුල. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි අපි කතා කළ තුච්ච සංඛාර සමනුපස්සනා වශයෙන්. තුච්ච සංඛාර සමනුපස්සනා වශයෙන් කියලා කියන්නේ සංස්කාර ධර්මයන්ගේ පවතින පහත් ලක්ෂණය ඒ සංස්කාරයන්ගේ තියෙන තම වශයෙන්හි පවත්න්නට බැරි බවට වඩා ගියපු ලක්ෂණයක් තමයි සංස්කාරයන්ගේ තියෙන පහත් ලක්ෂණය. පහත් ලක්ෂණය කියලා කියන්නේ ඒක අසාරත්වයකින් අපි දකිනවා. ඒක කිසිම සාරයක් නැහැ, කිසිම හරයක් නැහැ කියන දෙයක්. එතකොට ඒ අසාරයි, නිස්සාරයි, සාරාපගතයි කියලා කියනවා. ඒ කියන්නේ ඒක සාරයක් නැහැ, අසාරයි, නිස්සාරයි. එතන සාරයේ පැවැත්මක් තියෙන්නේ නැහැ. ඒ වගේම සාරාපගතයි. ඒකේ කිසිම සාරය කියන දේ ඒක අපගතයි. ඒ කියන්නේ ඒක දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මොන සාරවත් බවින්ද? නිච්ච සාර සාරේන, සුඛ සාර සාරේන, අත්ථ සාර සාරේන. අපි ඒ ටික පිළිබඳව කතා කළා පසුගිය දේශනාව තුළින් අපි සංක්ෂිප්තයක් ලෙස ගත්තොත් නිත්‍ය වශයෙන් ගන්න සාරවත් බවින් ඒක අපගතයි ඒ තුල සාරවත් බවක් ඇත්තේ නැහැ නිට්ටයයි කියන ලක්ෂණයෙන් ඒක අසාරයි නිට්ටයයි කියන ලක්ෂණයෙන් නිසාරයි. ඒ වගේම තමයි රූපය කියන එක සාරවත් බවින් ඒ කියන්නේ සුඛසාර වශයෙන් අසාරයි සුඛසාර වශයෙන් නිසාරයි සුඛසාර වශයෙන් සාරාපගතයි. ඒකට රූපය දිහා බලාගෙන අපිට සාරවත් ලෙස දෙයක් ලෙස හිතන්න පුළුවන් කමක් නැත්තේ. ඒක තුල සාරවත් බවක් නැහැ අසාරයි. ඒ වගේම සාරයේ පවතින්න පුළුවන්කමකුත් මේක නිස්සාරයි. ඒ වගේම ඒකේ සාරාපගතයි සාරයේ කිසිම කලයක දකින්න පුළුවන්කමක් නැත්තේ නැහැ. ඊට පස්සේ අත්සාර වශයෙන් උත්සාරයි. ආත්මයක් කියලා දෙයක්, එතන පුද්ගලයෙක් කියලා දෙයක් පවතිනවා කියලා හිතනවනම් මේ පවතින භාවයක් විදිහටත් ඒකේ ඒ අසාරත්වය කියන දේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා පැහැදිලි කරනවා හරියට මේ බටගහක් වගේ අපි දන්නවා උණ බට ගහක ඒකේ කිසිම සාරයක් ඇත්තේ නැහැ. ඒක තච සාරයි. ඒක එළියේ විතරයි තියෙනවා. ඒ කියන්නේ ඇතුළත යමක් හොයන්නට කියලා දෙයක් ඇත්තේ නැහැ. අන්න ඒ වගේ තමයි රූපය කියන දේ පිළිබඳව ඒකේ හොයන්නට ගියොත් ඒකේ කිසිම සාරවත් බවක් ඇත්තේ නැහැ. එඬරු ගහක කෙනෙක් සාරයක් හොයන්නට කියලා ගියොත් හරයක් හොයන්න කියලා ගියොත් ඔහුට එඬරු ගසේ හරයක් හොයන්නට හරයක් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම තමයි යම්කිසි කෙනෙක් දිඹුල් ගසක සාරයක් හොයන්නට ගියොත් දිඹුල් ගසේ සාරවත් බවක් ඔහුට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට ඒ විදිහටම යම්කිසි කෙනෙක් පෙන පිඬක සාරවත් බවක් හොයන්නට ගියොත් වැහැලා පෙන පිඬු මතුවලා තියෙනවනේ. පෙන පිඬක සාරවත් බවක් හොයන්නට ගියොත් ඔහුට ඒකේ සාරයක් හම්බ වෙන්නේ නැහැ. දිය බුබුලක් මතුවෙන වෙලාවක දිය බුබුලේ සාරවත් බවක් හොයන්න ගියොත් ඔහුට ඒකේ ඝනකම් නැති දෙයක්, පවතින දෙයක්, සාරවත් හරයක් යාට ඒකේ දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම මිරිඟුව පේන තැනක සාරයක් දකින්න පුළුවන් කමක් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වන යම් කිසි දෙකින් කෙසෙල් කඳක අපි දන්නවා මේ උදාහරණ ටික මේ ස්කන්ධ ධර්මයන් පෙන්වා දීම සඳහා පාවිච්චි කරන උපමාවන් කියලා. එතකොට මෙන්න මේ දේවල් වල සාරයක් නැහැ. අන්න ඒ වගේ රූපය කියන එක කිසිම සාරවත් බවක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපිට රූපය කියන එක සාරවත් දෙයක් නොව අසාරවත් දෙයක් ලෙස දැක්විය යුතුයි. ඇස කියන එක සාරවත් දෙයක් නොව අසාරවත් දෙයක් ලෙස දැක්විය යුතුයි. ප්‍රධාන වශයෙන් ගත්තොත් අපිට මේ අසාරවත් බව මතු කරගන්නට මානසිකාරයේ පවත්වන්නට පුළුවන් හය ආකාරයකට. ඒකට මොනවද මේ හය ආකාරය? ඇහැ කියන එක අත්තේන ආත්මයක් වශයෙන් ගත්තාම ඒකේ අසාරත්වයක් තියෙනවා. ඇහැ කියන එක ආත්මයක් නෙමෙයි නැත්නම් ඇහැ කියන එක කෙනෙක් නෙමෙයි. ඇහැ කියන එක පුද්ගලයෙක් එහෙම නෙමෙයි. එතකොට මේකේ ඇහැ විතරක් අපි කතා කළාට ඇහැ විතරක්ම නෙමෙයි මේකට අදාළ වෙන්නේ. එතකොට කන ගත්තත් කනේ පුද්ගල භාවයක් නැහැ. එතකොට නාසය ගත්තාම නාසයේත් නැහැ. දිවෙත් නැහැ. කයත් නැහැ. එතකොට මනසත් ඇත්තේ නැහැ. මේ ආයතන ටික ඔක්කොම අරගෙන බලනකොට අපිට පුද්ගල බව පනවන්න තැන නැහැ මෙතන. ඒ නිසා මේ අත්තේන ආත්මවත් බවක් කියන එක මේ එකකවත් දකින්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒකට ඒ රූපය පිළිබඳවම අපිට දකින්න පුළුවන්කම තියෙනවා අත්තනියේ. ඒ කියන්නේ දැන් ඒකේ ආත්මයක් නැහැ. හැබැයි ආත්මයක් වශයෙන් පිහිටා සිටින තැනක් විදිහට අපිට ගන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ආත්ම වශයෙන් ගත යුතු තැනකුත් ගන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒ වගේම නිච්චයෙන් නিত্য වශයෙන් දුවේන නොවෙනස්ව පවතින දෙයක් වශයෙන් එතකොට ගන්න පුළුවන් කමක් එතන ඇත්තේ නැහැ. ඒ වගේම සස්සත වශයෙන් තියෙනවා. දැන් පවතිනවා කියලා යම් කිසි විදියකින් ඒ සාස්වතයේ විදිහට අපි හිතනවා නම් අන්න ඒ වශයෙන්ුත් ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ වගේම අවිපරිණාම ධර්ම විපරිණාමයට වෙනස් බවටපත් නොවන දෙයක් ඇටියටත් ඒකේ කිසිම සාරවත් බවක් නැහැ. එතකොට අන්නේ සාරවත් බවක් නැතිකම නිස්සාරත්වය හොයාගෙන යනකොට අපිට ඔය හය ආකාරයකට ඒ කියන්නේ අත්තේනවා අත්තනියේනවා නිච්චේනවා දුවේනවා ඒ වගේම සසත වශයෙන් ඊට පස්සේ අවිපරිණාම ධම්මේන කියන මේ හය ආකාරයකින්ම අපිට රූපය කියන එකේ සාරවත් බවක් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඇස කියන එකෙත් ඒ විදිහටමයි. එතකොට හිත කියන එකෙත් ඒ විදිහටමයි කන ශබ්ද සෝත විඥාන මේ ආදී සියලු ධර්මයන්ගේ ලක්ෂණය තමයි ඒක. ඊට පස්සේ එතනදී තවදුරටත් විග්‍රහ කරලා දක්වනවා රූපං න සත්තු රූපය කියන එක සත්වයක් නෙමෙයි. න ජීවෝ ඒක ජීවයක් නෙමෙයි. ඒ වගේම න නරෝ රූපය කියන එක න නරෝ මිනිසෙක් නෙමෙයි. න මානෝ ඒක මේ නරේක් හෝ නැතිනම් මානවකෙක් මානවයෙක් නෙමෙයි නිත්‍ති. එතන රූපය කියන්නේ ස්ත්‍රියක් කියම නෙමෙයි. එතකොට න පුරිසෝ පුරුෂයෙක් නෙමෙයි න අත්තා ආත්මයක් නෙමෙයි න අත්තනියං. එතකොට ආත්ම වශයෙන් දකින්න පුළුවන් තැනක් නෙමෙයි. නාහං මම නෙමෙයි න මම මගේ නෙමෙයි. ඊට පස්සේ න කෝචි කිසිවෙක් නෙමෙයි. ඊට පස්සේ න කස්සචි කිසිවෙකුගේත් නෙමෙයි. ඒකට මෙන්න මේ විදිහට රූපය පිළිබඳව කෙනෙකුට තේරුම් ගන්නට රූපය පිළිබඳ කෙනෙකුට අවබෝධ කර ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් මේ රූපය පිළිබඳව පවත්වපු බොහොම විශේෂ ආකාරයක්. රූපය පිළිබඳ විශේෂයෙන්ම පවත්වපු විශේෂ ඥාන දර්ශනයක්. අපි මේ පෙළක් විදිහට මේක කියාගෙන ගියාට පින්නතුනේ මේකේ තියෙනවා අපිට තේරුම් ගන්නට බොහොම වැදගත් තේරුම් ගන්නට අවශ්‍ය බොහොම විශේෂ කාරණා රාශියක්. ඇයි මේ රූපය කියන එක අපේ වශයෙන් පවත්වන්න බෑ කියලා කියන්නේ. ඇයි මේක සාරාපගතයි කියලා කියන්නේ? ඇයි මේක නිස්සාරයි කියලා කියන්නේ? අසාරයි කියලා කියන්නේ? මේ කාරණා ටික පිළිබඳව අපි ටිකක් විමසලා බලන්නට අවශ්‍යයි. ඒකට ලෝකයේ තුල පින්නතුනේ අපි ගත්තාම අපිට හමු වෙනවා වටිනාකම් සහිත දේවල්. එතකොට නොවටිනාකම් සහිත දේවල් ලෝකේ තියනවා කියලා ගත්ත දේවල් ඒ වගේ මේ දේවල් නැති වෙනවා කියලා හමුවන දේවල් අපිට මේ විදිහට ලෝකෙ තුල බොහෝ කොට පවතින දේවල් අපි අසුරු කරනවා. පවතින දේවල් අපි විඳිනවා. ඒ විඳින් ගේන්න පුළුවන් දේවල් අපිට තියෙනවා. සැප ගේන්න පුළුවන් සැප විඳීම කියන දේ ඇති කරන්න පුළුවන් දේවල් ලෝකේ තියෙනවා. දුක් සහගත විඳීම කියන දේවල් ඇති කරන්න පුළුවන්කම ලෝකේ තියෙන දේවල් වලට තියෙනවා. උපේක්ෂාව ඇති කරන්න පුළුවන් දේවල් ලෝකේ තියෙනවා. මේක මේ තමන්ගේ ජීවිතේ පැත්තෙන් ටිකක් හිතලා බලන්නකෝ. අපේ මානසිකාරයේ තියෙන්නම එක්කෝ රූප ලෝකේ තියනවා කියන තැනක තියෙන එක්කෝ විඳීම කියන දේවල් ඇති කරන්න පුළුවන්කම වේදනාව කියන දේ ඕන තැනකින් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට හඳුනන්න පුළුවන්කම තියෙනවා ලෝකේ. හඳුනන විතරක් නෙමෙයි අපිට හිතන්න පුළුවන්කම තියෙනවා ලෝකේ තියෙන දේවල් ගැන. ඒ වගේ මේ දේවල් අරඹය අපිට දැනගන්නට පුළුවන්කම තියෙනවා. නැවත නැවතත් දැනගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහේ සංකල්පනාමක ජීවත් වෙන අපිට පෙන්වලා දෙනවා නෑ රූපය කියන එකේ එහෙම සාරවත් බවක් ඇත්තේ නැහැ. රූපය කියන එක ඒ විදිහට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකේ හොඳ වශයෙන් නරක වශයෙන් වේදනා ගෙනත් දෙන දෙයක් විදිහට ඒ රූපය කියන දේ කිසිම හැකියාවක් තියෙන දෙයක් නෙමෙයි. ඇහැ කියන දේත් එහෙම හැකියාවක් තියෙන දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා ඇහැ කියන එක ඔබලට අවශ්‍ය විදිහට පවත්වන්නට පුළුවන් කමක් නැහැ. මේක තමයි බුදුරජාණන් වහන්සේමක් අපිට පෙන්වලා දෙන්නේ. ඒකට අපිට මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යයි විශේෂ කාරණාවක් විදිහට ඇස සහ රූපයේ පැවැත්ම කියන්නේ මොකක්ද කියලා. ඇස සහ රූපයේ පැවැත්ම කියලා කියන්නේ පින්නතුනේ ඇස සහ රූපය කියන එක වර්ණ සටහන් මාත්‍රයක් විදිහට රූපය Tamange කාරණාව කෘත්‍ය සිද්ධ කරනකොට ඇස ඒ වර්ණ සටහන පතිත වීමට උපවත් බවක් විදිහට උපකාර කරනවා. එතකොට ඒ වර්ණ රූපයක් තමයි ඇහැට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එතනින් එහා දෙයක් කාටවත් දකින්න බෑනේ. අපි හැඩයක් ගැන කතා කරනවා නම් හැඩය ගැන කතා කරන්න පින්නතුනේ අපි වර්ණ වර්ණ සටහනක් නිසා, පැහැ සටහනක් නිසා. එතකොට දැන් ඇහැට වර්ණ රූපයක් ආවයි කියලා, පතිත උණයි කියලා ඒකට පුළුවන් කමක් නැහැ අපිට රූප දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් කණ්ණාඩියක ගත්තත් ඔපවත් බවක් නේ තියෙන්නේ. සතර මහා ධාතුවක පවතින ඔපවත් බව තමයි කණ්ණාඩියකක් තියෙන්නේ. ඒ ඔපවත් බවට ප්‍රතිබිම්බ පතිත වෙනවා. හැබැයි ඒකට දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් දැනගැනීම વિશેහි තවත් දෙයක් අවශ්‍යයි. මොකද ඒ කෙරෙහි යොමු වුණු මානසිකාරයක් තියෙන්න ඕනේ. තජ්ජා සමන්නාහාරෝ කියලා කියන්නේ. ඒකට අපේ හිතෙන් ඒ කෙරෙහි යොමු කරපු මානසිකාරයක් තියෙන්නට ඕනේ. පළවෙනියටම සිද්ධ වෙන දේ තමයි ඇහැට වර්ණ සටහනක් ගැටෙනවා කියන එක. ඒ ගැටෙනකොට ඒ කෙරෙහි අපේ මානසිකාරය යොමු වෙන්න අවශ්‍යයි. එතකොට මේ මානසිකාරය ඒ කෙරෙහි යොමු වෙනකොට හිත ඒ පැත්තට යොමු කරනකොට තමයි අන්න ඇහැට ආපු දේ පිළිබඳව දැනගන්නවා. හිතින් සිද්ධ කරන දේ තමයි ඇහැට ආපු දේ පිළිබඳව දැනගන්නකම්. ඒකට කියනවා පින්නතුනේ චක්කු විඥානය කියලා. ඒක චක්කු විඥානය. එතකොට මේ චක්කු විඥානය කියලා කියන්නේ මේක ඇසේ පවතින විඥානය නැතිනම් ඇස් විනන කියලා කියනෝනේ. විඥානයක්ම තමයි. හැබැයි චක්කුව මූලික කරගෙන කතා කරන නිසා ඒකට කියනවා චක්කු විඥානය කියලා. එතකොට මේ චක්කු විඥානයේ ස්වභාවය තමයි පින්නතුනේ රූපය දැනගන්නා කම. එතකොට රූපේ දැනගන්නාකම කියනකොට හිතන්න එපා මෙතන රූපය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ප්‍රියමනාප අම්මා තාත්තා ගෙවල් දොරවල් කියලා දැනගන්න තමයි චක්කු විඥාණයෙන් සිද්ධ කළේ කියලා හිතන්න එපා. චක්කු විඥාණයෙන් සිද්ධ කරන්න පින තුන එකම එක දෙයයි. ඒ තමයි ඇහැට ආපු වර්ණ රූපය පිළිබඳව දැනගන්න කම. අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයෙහි දකින්නට ලැබෙන ඥාන විභංගයේ දෙපංච විඥාන සිත් පිළිබඳව විස්තර කරනකොට චක්කු විඥාන සිත විස්තර කරනවා. චක්කු විඥාන සිතෙන් කිසිම දෙයක් දැනගන්න පුළුවන් කමක් නැහැ. අඤ්ඤත්‍ර අබිනිපාත මත. අබිනිපාත මාත්‍රය හැර වෙන කිසිම දෙයක් දැනගන්න බෑ. අබිනිපාත මාත්‍රය විතරයි දැනගන්න පුළුවන්. අබිනිපාතය කියලා කියන්නේ පින්නතුනේ අර වර්ණ රූපය ඇස් හමුවට පැමිණීම තමයි චක්කු විඥාන සිතෙන් දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ඊට වඩා දෙයක් ඒකෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඊට වඩා දෙයක් ඒකෙන් දැනගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එතකොට ඒ චක්කු විඥාන සිතේ හැකියාව තියෙන්නේ ඒ අබිනිපාත මාත්‍රය. ඇහැට වර්ණ සටහනක පැමිණීම කියන කාරණාව දකින්න විතරයි. එතකොට ඒ අබිනිපාත මාත්‍රය දැනගන්න ඒ හිතෙන් වෙන කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට අපිට පේනවා රූපයක් පෙනෙනවා කියන සිද්ධියක් ගොඩනගන්නට නම් එකකට විතරක් පුළුවන් කමක් තිබුණේ නෑ මේක කරන්න. ඒ කියන්නේ රූපෙට විතරක් තිබුණේ හැකියාව තිබුණේ නෑ මේක කරන්න. ඇහැට විතරක් හැකියාව තිබුණේ නෑ මේ දේ කරන්න. හිතට විතරක් පුළුවන් කමක් තිබුණේ නෑ මේ දේ කරන්න. ඔය කාරණා අතරින් දෙකක් විතරක් අරගෙන බැලුවොත් ඔය දෙකකට විතරකුත් ඔක කරන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ඇහැට හෝ හිතට හිතට හෝ රූපෙට එතකොට ඇහැට රූපෙට මේ කිසිම දෙයකට පුළුවන් කමක් නැහැ කාරණා දෙකකටවත් මේක කරන්න. එහෙනම් මෙතන මේ තුන් දෙනෙකුගේ ක්‍රියාකාරීත්වයක් නැතිනම් තුන් දෙනෙකුගේ යොමු වීමක් අවශ්‍ය වෙනවා. එතකොට අපිට රූපය පෙනෙන තැනක පින්නතුනේ මොනවද තියෙන ධර්මතා දෙක? රූපේ පේනවා කියන තැනක එතන තියෙනවා නාම ධර්මතා ටිකක් සහ රූප ධර්මතාවයේ ක්‍රියාකාරීත්වය කියන දේ. එතකොට ඒ රූපය පවතින තාක් ඇස පවතින තාක් ඒ හිතේ පැවැත්මක් තියෙනවා. එතකොට ඒකට කියනවා ද්වයන් නිසාය විඥානං සම්භෝති. හේතු දෙකක් නිසා විඥානය හටගන්නවා. ဒုတိ ය ද්වය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒක. චක්කුංච පටිච්ච රූපේච. ඇසද නිසා, රූපේද නිසා විඥානය හටගන්නවා. එතකොට ඒ ඇසද නිසා රූපේද නිසා හටගන්න විඥාණයට අපි කියන චක්කු විඥාණය කියලා. එතකොට මේ චක්කු විඥාණය හටගත්තේ ඇස රූපේ එකතු වීම තියෙන තැනක චක්කුන් අනිච්චං සංකතං ඇස කියන එක අනිත්‍ය දෙයක් ඇස කියන එක සංකත දෙයක් ඇහැ කියන එක පටිච්චසමුප්පන්න දෙයක් රූපේ කියන එක අනිත්‍ය දෙයක් රූපේ කියන එක සංකත දෙයක් රූපේ කියන එක පටිච්චසමුප්පන්න දෙයක් එතකොට ඇහැ රූප අනිත්‍යයි නම් ඇහැ රූප නැති වෙලා යනවා නම් චක්කු විඥානය කොහෙන් නිට්ටය වෙන්නද කියලා. එතකොට චක්කු විඥානය අනිත්‍යයි කියන දේ ගොඩනගන්නේ චක්කු විඥානයේ ගොඩනගපු චක්කු විඥානය ඇති කරන්න හේතු වුණ හේතු ටිකක් නැති වෙලා යනකොට ආයේ චක්කු විඥානය තියෙනවා කියන්න පුළුවන් කමක් නැහැ. හේතු ටික නැතුව චක්කු විඥානය කොයි වෙලාවකවත් තියෙන්නේ නැහැ. ඒ වගේම හේතු තියෙනකොට චක්කු විඥානය නැති වෙලා යන්නේ නැහැ. ඒ නිසා මේ ටිකේ ස්වභාවය තමයි මේ ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනකම. ඇහැ රූප පුරේජාතෝ ඉපදුනා චක්කු විඥාණය එතනට පස්සේ එකතු වුණා. ඒතකොට තුන් දෙනාගේ එකතු වුණ තැනක පෙනීම කියන ක්‍රියාවක් සිද්ධ වුණා. පෙනීම කියන දෙයක් සිද්ධ වුණා. එතකොට දැන් ওই පෙනීම කියන දේ ඇතුලේ තිබුණේ නෑ පින්නතුනි කිසිම දෙයක්. මේක මිනිස්සෙක්ද? මේක අමනුස්සෙක්ද? ඒ කිසිම දෙයක් තිබුණේ නෑ. අන්න ඒ නිසා තමයි පින්නතුනි මේ රූපය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූපං සත්තු රූපය කියන්නේ සත්‍යයක් නෙමෙයි කියලා කියන්නේ. රූපේ කියන්නේ න ජීවෝ ඒක ජීවයක් නෙමෙයි කියලා කියන්නේ. ඔබට දැනෙන්නේ නැහනේ ඇහැට දැක්ක කියලා වර්ණ රූපයක් ඇහැට ගැටුණා කියලා ඒකේ ජීවයක් පේන්නේ නැහැ. ඒ වගේම නරෝ එක මිනිස්සු ඉන්නවා කියලා එතන පේන්නේ නැහැ. ඒ වගේම මානවයෙක් ඉන්නවා කියලා එතන පේන්නේ නැහැ. ස්ත්‍රියක් පුරුෂයෙක් ඉන්නවා කියලා එතන පේන්නේ නැහැ. එතකොට ආත්මයක් තියෙනවා කියලා ඇහැට පේන්නේ එතකොට වර්ණ රූපයේ ස්වභාවය තමයි පින්නතුනේ රූපායතනය කියන එක. ඒක කිසිම සත්‍යයක් නොවන පුද්ගලයෙක් නොවන ධර්මයක්. එතකොට අපිට පේන්නේ දැන් වර්ණ රූපය යම් තැනක කතා කරනවා නම් රූපේ තියනවා කියලා. එතන තවත් හේතු දෙකක් තියෙනවා වෙනතේ. ඒ තමයි ඒ රූපේ දැකපු ඇහැ ඒ රූපේ දැක දැක ගැනීම සඳහා හේතු වුණ නැතිනම් දර්ශන කෘත්‍ය හැදීම සඳහා හේතු වුණ විඥානය කියන එක. ඒකට අපි කියව චක්කු විඥානය. එතකොට මේ තුන් දෙනා නැතුව කිසිම විදිහකින් රූපය ගැන කතා කරන්න පුළුවන් කමකුත් නැහැ. ඇහැ ගැන කතා කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒ හිත ගැන කතා කරන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි අපිට මෙතනදී හිතක් තියෙනවා බාහිර ලෝකේ ඒ වුණාට රූප තියෙනවනේ කියලා. බාහිර ලෝකේ රූප තියෙනවනේ කියලා. සමහර වෙලාවට අපෙන් කෙනෙක් ප්‍රශ්න ප්‍රශ්න කරනවා. එතකොට මේ කියන්නේ රූප එළියේ නැහැ කියලාද? මේ කියන්නේ රූප අපි හිතෙන් හදා ගන්නවා කියන එකද? මෙහෙම කියලා ඇතැම් වෙලාවට ප්‍රශ්න අහනවා. ඇත්තටම මේ කියන්නේ එළියේ රූප නැහැ කියලා නෙමෙයි. ඇත්තටම මේ කියන්නේ රූප කියන ඒවා හිතෙන් හදා ගන්නවා කියලාත් නෙමෙයි. මේ කියන්නේ මේක හේතුඵල ධමයක්. එළියේ රූප නැහැ කිව්වත් පින්නතුනේ අපි ඉන්නේ වැරදි තැනක. එළියේ රූප තියනවා කිව්වත් අපි ඉන්නේ වැරදි තැනක. මොකද මේක රූපේ තියනවද නැද්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඒකට උත්තරයක් නෙමෙයි. මෙන්න මේ ටික එකතු වෙන තැනක දර්ශන කෘත්‍යයක් සිද්ධ වෙනවා නැතිනම් රූපේ ඇති බවට පේනවා. හැබැයි මේ ටික දැන් නැති වෙලා යනවා නම් මේ ටික දැන් බිඳිලා යනවා නම් මේ ටික මේ නැති වෙලා යන තැනක පින්නතුනේ ආපහු මේකේ දර්ශන කෘත්‍යයක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒ රූපේ නිරුත්තයි කියන අපි. ඒ රූපය එතන පැවැත්මක් නැහැ කියලා කියනවා. හැබැයි අපි හිතනවා ඒ වුණාට ලෝකේ තියෙනවානේ අපිට දකින්න පුළුවන් රූප තියෙනවානේ කියලා. හොඳයි ඒ දකින්න පුළුවන් රූප අපි දකින්නේ මොන ආයතනෙන්ද පින්නතුනේ? ඒ කියන්නේ පවතින රූප අපි ලෝකේ තියෙනවා කියලා කියන රූප අපි දකින්නේ මොන ආයතනෙන්ද? ඇහෙන් දකින්නකොත් ඒ ඒ මොහොතට ඇහැට පේන වර්ණ සටහන මිසක වර්ණ සටහනෙන් පරිබාහිර ඌ දෙයක් අපිට ඒ ඒ මොහොතක ඇහැට පේන්නේ නැහැ. එතකොට ඒ ඒ මොහොතේ වර්ණ සටහනෙන් පරිබාහිර වූ දෙයක් ඇහැට පේන්නේ නැත්නම් ඒක පෙර නොතිබී හටගෙන ඉතුරු නැති වෙන දෙයක් නම් රූපේ ඒක ලෝකේ තියෙන දේ නෙමෙයි අපි විඳලා තියෙන්නේ. දකින්නේ තියෙන දේ නෙමෙයි. එතකොට අපිට තියෙන දේ විතරක් කියලා ආයතනයක පැවැත්මක් නැතුව ඇහැට දකින මොහොතේ නැතුව හිත යෙදුණු මොහොතේ නැතුව රූපේ තියනවා කියලා කියනවනම් ඒක හුදු මඤ්ඤණාවක් විතරයි. ඒක කවදාවත් කතා කරන්න බැරි දෙයක්. මොකද අපිට හත්වෙනි ආයතනයක් නැහැ පවතින රූප දකින්න කියලා. ඒ නිසා රූපය කියන එක අනිත්‍යයි කියලා කියන්නේ අනාත්මයි කියලා කියන්නේ මේක මේ මේ හේතු ටික ඇතිකල්හි හටගත්ත දෙයක්. ඒ හේතු ටික ඇතිකල්හි හටගත්ත මේ රූපය හේතු ටික නැති වෙනකොට ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒ කියන්නේ ඇස හෝ නැති වෙයි නම් රූපය හෝ නැති වෙයි නම් හිත හෝ නැති වෙයි නම් පින්නතුනේ ඒ රූපය පවතිනවා කියන්න පුළුවන් කමක් නැහැ. ඇස තියනවා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ විඥාණය, ඒ හිත තියනවා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට අන්න ඒ නැති වෙලා යන නිසා තමයි පින්නතුනේ රූපේ හිස් දෙයක් කියලා කියන්නේ. ඔබට පුළුවන් කමක් නැත්තේ නෑ ඒ රූපය එක දිගටම තියෙන විදිහට ඔබේ ඇහැ නොවෙනස්ව පවත්වාගෙන තියාගන්න ඔබට පුළුවන් කමක් නැත්තේ නෑ ඇහැ බිඳිලා යනවා. රූපයට පුළුවන් කමක් නෑ ඔබේ ඇහැට පතිත වෙලා Tamanට කැමති විදිහක් කැමති කාලයක් තියන්න. ඔබට පුළුවන් කමක් නෑ රූපේ කැමති තාක් කාලයක් තියාගන්න නක. ඒක මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඔබට පුළුවන් කමක් නැත්තේ නෑ හිත ඔබට ඕන කාලයක් පවත්වන්න. අර හේතු ටික හිත ගොඩනගන්න හේතු වුණ හේතු ටික නැති වෙලා යනකොට ඒක නැති වෙලා යනවා. අන්න ඒ විදිහට හේතු නිසා සකස් වන ධර්මයේ හේතු නැතිවීමෙන් නැති වී යන තැනක තියෙන්නේ අසාරවත් බවක්. නිස්සාරවත් බවක්. සාරාපගත බවක්. එතකොට ඒකේ ඒක කිසිම හරයක් දකින්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒක කිසිම හිස් දෙයක් ඒක. ඒකට කියන අනාත්මයි කියලා අපි. අනාත්මයි කියන්නේ ආත්මයක් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. ආත්මයක් වශයෙන් ඇසුරු කරන්න එතන දෙයක් පේන්නේ නැහැ. අන්නේ ආත්මයක් විදිහට ඇසුරු කරන්න දෙයක් නැහැ කියන එක ඇහැ පැත්තෙන් අපි ඔය කතා කළා වගේම පින්නතුනේ කන පැත්තෙනුත් අපි දැක්කොත් නාසය පැත්තෙනුත් දැක්කොත් දිව පැත්තෙනුත් දැක්කොත් කය පැත්තෙනුත් දැක්කොත් මනස පැත්තෙනුත් දැක්කොත් ඒ දකින්න කෙනාට පේනවා හිස් දේවල් ටිකක් මොකක්වත්ම හරයක් නැති හටගෙන නැති වෙන ධර්මතා ටිකක් කියන එක. අපිට මේ විදිහට අර ආශිසෝපම සූත්‍රය අහලා තියෙන මේ පින්නතුන් උදාහරණ ටික ගැන කතා කරනවා සතරමා ධාතුවෙන් මිදිලා මේ එන ගමන් මගේදී ඒ කෙනාට හම්බෙන හිස් ගමකට පිවිසෙනවා හිස් ගමකට පිවිසෙනකොට මම් පහරන හොරු ඇවිල්ලා මේ හිස් ගම තව ටිකකින් පහරනවා ඔබට හැකියක් හැක්කක් කරන්න කියලා උට කියනකොට ඔහු මම් පහරන හොරුන්ගෙනුත් බේරලා අර හිස් ගමිනුත් ඉවත් වෙලා යනවා ඒකට මොකද්ද මේ හිස්කම කියලා කිව්වේ? හිස්කම කියලා කිව්වේ මේ ආයතන ධර්මතා ටිකට. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන ධර්මතා ටිකට. ඒකට ඒක ඇතුළේ ඉඳලා යමක් කල්ලනවා නම් හිස් වූවක්මයි අල්ලන්නේ. මොකද ඒකේ සාරවත් බවක් ඇත්තේ නැහැ කිසිම හරයක් ඒකේ ඇත්තේ නැහැ හිස් දෙයක් ඒක. ඒ නිසා මේ ආයතන ටික ගැන අපිට බලනකොට මෙන්න මේකේ තියෙන මේ හිස්කම අපිට පේන්න ඕනේ. ඒ හිස්කම කියන්නේ මොකුත්ම නැහැ කියලා තැනක් ගැන නෙමෙයි. මේක කිසි හරයක් නැහැ කියන එක තුල අපි අවබෝධ කරගන්න හිස් බවක් අපි දකින්නේ. අර්ථ ශූන්‍යයි කියන තැනකින් ඇති කරගන්න දෙයක්. අන්නේ අර්ථ ශූන්‍යත්වයේ මත ඇති කරගත්ත ඒ ශුන්්‍යතාවය කියන දේ තමයි අපිට ඇති කරගත යුතු ශුන්්‍යතාවයේ බවට පත් වෙන්නේ. ඒ බඳු කෙනාට මේ රූපය අරමුණු කරගෙන රූපය අනුව පවතින්නේ නැහැ පින්නතුනේ ආත්ම දෘෂ්ටිය. රූපය අරමුණු රූපේ පවතින්නේ නැහැ. පුද්ගලයෙක් කියලා පවත්ත එයාට මේ රූපය දකින්න පුළුවන්කම තියෙනවා අනාත්ම ලක්ෂණයක් විදිහට. එතකොට ඒකේ නම් මානසිකාරයේ පවත්වනකොට බුදුරජාණන් වහන්සේ තන දේශනා කරනවා වික්ඛු රූපං සමන්නස්සති යාවතා රූපස්ස ගති. යම්තා රූපයේ ගතිය තියෙනවා නම් ඒ රූපයේ ගතිය ඇති තා මෙනෙහි කිරීම තියෙන්නට ඕනේ. යම්තාක් රූපයේ ගතිය තියෙනවා නම් ඒ කියන්නේ රූපං සමන්නස්සති යාවතා රූපස්ස ගතිය ඒ මෙනෙහි කිරීම රූපය කියන දේ ඒ ගතිය ඇතිතාක් අපිට තියෙන්න අවශ්‍යයි. එතකොට වේදනාව කියන දේ පිළිබඳ මෙනෙහි කරන වේදනාවේ ගතිය ඇතිතාක් අපිට තියෙන්න අවශ්‍යයි. කොහොමද අපි රූපයේ ගතිය ඇතිතාක් මේ මෙනෙහි කිරීම කියන දේ පවත්වන්නේ? පිනතුනේ අපි අර කතා කරපු විදිහටම අපිට මේ රූපය කියන දේ අනාත්ම ලක්ෂණයක් විදිහට ප්‍රකට වෙන තාක් අපිට තියෙන්න අවශ්‍යයි. එතකොට ඒක තමයි රූපයේ ගතිය කියලා කියන්නේ. ඒකට රූපය ගැන මෙනෙහි කරනකොට මේක ප්‍රායෝගික ජීවිතය තුළ පින්නතුනේ අපි භාවිතයට නගනකොට ප්‍රායෝගික ජීවිතය තුළ අපි මේක දියුණු කරනකොට අපිට ලැබෙන දෙයක් තමයි ප්‍රධානම දේ තමයි පින්නතුනේ අපිට නානත්වයක් ලැබෙන එක. නානත්වයක් ලැබෙනවා කියලා කියන්නේ අපි අසුරු කරන්නේ නානත්ව සංඥාවක්. ගෙවල් දොරවල් යාන වාහන වටින දේවල් නොවටිනා දේවල් මේ විදිහට අපිට තියෙන ලෝකේ නානත්ව සංඥාවක්. මෙන්න මේ නානත්ව සංඥාවක් තියෙන කෙනා ඉස්සෙල්ලාම ඇති කරගන්නට අවශ්‍ය දේ තමයි පින්නතුනේ ඒකත්වයක් කියලා කියන දේ. සිතෙහි ඒකාග්‍රතාවය. ඒ කියන්නේ මේ නානත්ව සංඥාවෙන්ගෙන් හිත ගලවලා අරගන්න එක තැනකට අපි හිතපත් කරගන්නට ඕනේ. අන්නේ නානත්ව සංඥාවෙන් හිත ගලවලා ඒකත්වයකට පත් කරගන්න එක තමයි කෙනෙකුට කරන්න අපහසුම දේ. හැබැයි අපි කොහොම හරි වදයක් දීලා හරි කරගන්න අවශ්‍ය දේත් ඒකම තමයි. දැන් අපි අනිත්‍ය වශයෙන් බලන්න ගියත්, දුක් වශයෙන් බලන්න ගියත්, අනාත්ම වශයෙන් බලන්න ගියත් කොච්චර දෙයක් තියනවද පින්නතුනේ අපිට අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලන්න. අපි ගෙවල් දොරවල් යාන වාහන ගැන මිනිස්සුયો ගැන අම්මා තාත්තා ස්වාමියා බිරිඳ දරුවෝ ගොඩක් දේවල් ගැන අපිට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නැවත නැවත බලන්න වෙනවා. හැබැයි අපි ගොඩක් දේවල් ගැන බලන්න ගියාට පින්නතුනේ මේ මේ නානත්වයේ ඇතුලේ අපිට කවදාවත් යථාර්ථය කියන දේ ප්‍රකට කරගන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒ දේවල් ඇත්තම වෙලා අපිට හැමදාම. අන්න ඒ නිසා තමයි අපිට ඒ තුල ඒකත්වයක් ගොඩනගෙන්නට අවශ්‍යයි. ඒකත්වයක් කියන තැනක බුදුරජාන් වහන්සේ දේශනා කළේ අපිට රූපය දැනගන්න කියන දේනේ. රූපේ පරිඥාවට ලක් කරන්න. නැතිනම් රූපේ පිරිසිදු දකින්න කියලා අපිට කිව්වේ. අම්මා තාත්තා ගෙවල් දොරවල් කියන තැන පිරිසිදු දකින්න මේ රූපේ පිරිසිදු දකින්න. එතකොට අපිට ඒක රූපයක් විදිහට හසු වෙලා තියෙන්නට ඕනේ. රූපස්කන්ධයක් විදිහට අපිට ඒක අවබෝධ වෙලා තියෙන රූපස්කන්ධයක් විදිහට අපි ඒක දැකලා තියෙන්නට ඕනේ. රූපස්කන්ධයක් විදිහට දැකලා තියෙන්න ඕනේ කියලා කියන්නේ ඔබට මේ ඇහැට පේන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී මේ සියලු ධර්මයන් පිළිබඳව ඔබට එක විදිහට නුවණ පවත්වන්න පුළුවන්කමක් තියෙනවනේ සතර මහා ධාතු නිසා පවතින උපාදාය රූපයක් කියලා. ඒ කියන්නේ වර්ණ රූපය අපි අරගෙන බැලුවොත් වර්ණ සතහන කියන එක තුලින් තමයි ඔබට රූපය කියන දේ පේන රූපේ ප්‍රකට වෙන්න ඕනේ. ඒ කියන්නේ වර්ණ සතහන තුලින්. ඒ කියන්නේ දැන් අම්මා කියන තැනක තියෙන වර්ණ සතහනක් නෙමෙයි. තාත්ත කියන තැන තියෙන වර්ණ සටහනක් කියන එක නෙමෙයි. අපිට රූපස්කන්ධය කියන එක වර්ණ සටහන කියන තැනින් උයි ප්‍රකට වෙන්න අවශ්‍යයි. මම හිතනවා ඔබ ප්‍රායෝගිකව මේක ටිකක් වඩන්න උත්සාහවත් වෙලා තියෙනවා නම් ඔබ ටිකක් මේ කාරණාවත් එක්ක ඔබේ මනස අරගෙන ගිහිල්ලා තියෙනවා නම් මේ කාරණාව පැහැදිලි ඇති මේ මොන අවස්ථාවක් ගැනද කතා කරන්නේ කියන එක. ඒ කියන්නේ දැන් හිතන්නකෝ බණ අහගෙන ඉන්නකොට හරි ඔබට යම් කිසි විදියකින් වටහා ගන්න පුළුවන්කම තියෙනවා මේ රූපය පිළිබඳව අපි කතා කරගෙන යනකොට ඇත්තනේ මේ රූපය අනාත්මයි කියලා. රූපේ කියන දේ කිසිම ආරයක් නැහැ. මේක හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් නේ. නැතිනම් ඇහැට පේන්නේ අනාත්ම ධර්මයක්මනේ අනාත්ම වර්ණ සටහනක්මනේ කියලා. අනේ ඔබට තේරුම් යන එක ඒක ඔබ හිතලා හිතලා හිතලා බලෙන් හිතීම කියන කාරණාවම නෙමෙයි. එතකොට ඒක ඇවිල්ලා ඔබට ඇති කරගත්ත යෝනිසෝ මානසිකාර්යය තුළ ඉපදුණු නුවණ. අනේ නුවණ සහ ඒ කරන මානසිකාරය අතර වෙනසක් තියෙනවා. මානසිකාරය කියලා කියන්නේ නුවණ උපදවා ගැනීම සඳහා අපි කරන උපක්‍රමය. උපක්‍රමය තුල තමයි අපිට නුවණ උපදින්නේ. මානසිකාරය තුල තමයි අපිට නුවණ උපදින්නේ. ඒ මානසිකාරය කරන්න ඕන විදිහ තමයි පින්නතුනේ අපි මේ කතා කරන්නේ. එතකොට අපි නුවණ කතා කරන්නේ නැහැ. නුවණ කතා කරන්න බෑ. ඒක අවබෝධයක් විදිහට එන දෙයක්. අන්නේ නුවණ අපිට පාවිච්චි කරන්න වෙනවා නුවණ භාවිත කරන්න වෙනවා භාවිත කරන්න වෙන්නේ පින්නතුනේ අපිට ඇහැට පෙනෙන සියලු රූපයන් කියන තැන වර්ණ සටහන දකින මට්ටමේ අර අපි උදාහරණයක් ඇටියට නිතර කතා කරන කතාවක් තියෙන පින්නතුනේ ඔබ අහලා ඇති මිහින්තලේ වාසය කරපු එක තෙරුන් වහන්සේ නමකගේ කතාව මිහින්තලේ හිටපු හාමුදුරු කෙනෙක් උදේ පින්ඩ පිඬුසිඟා වඩිනකොට මේ හාමුදුරුව දකින්නවා කාන්තාවක් hina වෙලා යනවා මේ කාන්තාවක් hina වෙලා යනකොට හාමුදුරුව පසුපස මේ කාන්තාවගේ පසුපසින් එන ස්වාමියා මගදී මේ හාමුදුරන්ට මුණ ගැහෙනවා. මුණ ගැහෙනකොට හාමුදුරුවන්ගෙන් විමසනවා ස්වාමීනි මේ මාර්ගයේ මේ පාරේ කාන්තාවක් එහෙම යනවා දැක්කද කියලා. එතකොට දැක්කද අහනකොට අර වික්ෂණාංශي ලබා දෙන පිළිතුර තමයි කාන්තාවක් නම් යනවා දැක්කේ නැහැ. ඇටසැකිල්ලක් නම් යනවා දැක්ක කියලා. එතකොට දැන් මේ ඇට සැකිල්ලක් කියන එක මේ බලෙන් මතු කරගත්ත දෙයක්. ඒ කියන්නේ හිත හිත හිතපු දෙයක් නෙමෙයි. අර ඇට සැකිල්ල කියන අට්ටික සංඥාව සංඥාවක්. ඒ සංඥාව කියලා කියන්නේ පින්නතුනේ අපි හඳුනන දේනේ. එතකොට ඒක අපි හඳුනාගත්ත විදිහ. එතකොට අන්නේ හඳුනාගත්ත විදිහ අනුව තමයි අපි දැනගන්නේ. ඊට පස්සේ දැනගත්තෙම ඇට සැකිල්ලක් කියන තැනින් තමයි. අන්න ඒ මට්ටමින් තමයි වෙනතුනේ මේ මේ උදාහරණයක් හැටියට මම මේ කතාව ගත්තේ නුවණ කියලා මම කතා කරන්නේ අන්න ඒ වගේ මට්ටමක දෙයක් පිළිබඳව. ඒ කියන්නේ අපිට රූපය කියන දේ හම්බ වෙන්න ඕනේ. අන්න ඒ වගේ වර්ණ සතහනක් කියන මට්ටමකින් වර්ණ සතහනක් කියන මට්ටම තුල ඉඳලා අපිට සමස්තයක් රූප ධර්මයන් ගැන දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒක හරියට මේ කණ්ණාඩි දෙකක් වගේ. අපිට පුළුවන් ඇස් නොපෙනෙන කෙනෙකුට නැත්නම් ඇස් පෙනීම අඩු කෙනෙකුට කාචයක් අරගෙන මේ කාචය ඒ අපි බලන්න අවශ්‍ය පරීක්ෂා කරන්න අවශ්‍ය තැනට තියලා ලං කරලා ඒ දේ ලොකු කරලා බලන්න පුළුවන්කම තියෙනවා. ඒ ඒ දෙයට. හැබැයි ඔක හරි වෙහෙස කරයිනේ. ඔය වෙහෙස කර දෙය කරන්නේ නැතුව අපි ඒ ඒ එයාට අවශ්‍ය කාචයට සමානව අපි දානවා හොඳ කණ්ණාඩි දෙකක්. දැන් මොකද වෙන්නේ? දැන් එයාට අර එක එකකට තිය තිය බලන්න අවශ්‍ය නැහැ සමස්තයක් වුණ සිද්ධාන්තය එයාට පේනවා. අන්න ඒ වගේ දෙයක් තමයි පින්නතුනි නුවණ කියලා කියන්නේ. මානසිකාරය කියලා කියන්නේ අර එක එක තැනට තියලා බලන දෙයක් වගේ. ඒ මානසිකාරය තුළ යම් නුවණක් උපදිනවා නම් ඒ නුවණ තමයි පින්නතුනි රූපස්කන්ධයේ තියෙන සැබෑම ස්වභාවය. අන්න ඒක තමයි අපි භාවිත කළ යුත්තේ. ඒක තමයි අපි දියුණු කළ යුතු දේ බවට පත් වෙන්නේ. එතකොට අන්න ඒ දේ දියුණු කිරීමෙන් තමයි අපිට මේ රූපයේ පෙනෙන යථාර්ථයේ රූපයේ තියෙන ඇත්ත ස්වභාවය පිළිබඳව අපිට ප්‍රත්‍යක්ෂ අවබෝධයකට ඇති කරගන්න පුළුවන්කම ඇති වෙන්නේ. ඒ වගේම කෙලෙස් ගෙවනවා කියලා කියනවා නම් ආශ්‍රව ගෙවිල යනවා නැති වෙනවා කියලා කියනවා නම් ඒ කෙලෙස් ආශ්‍රව ගෙවිල යන බව අපිට උපදව ගන්න අත්දකින්න පුළුවන්කම තියෙන අන්න ඒබඳු දැක්මකින් අපිට ලෝකෙ දිහා බලන්න පුළුවන්කම ලැබුණොත්. එදාට ලෝකෙ වටිනකම් නොවටිනකම් අපිට එච්චරම ගැටලුවක් නොවේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපිට මේක තේරුම් ගන්න යනකොට ඒක ටිකක් අපහසුයක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් ඒක හිත දියුණු වෙනකොට ඒකත් එක්ක වැඩෙනකොට ඒක ලොකු අපහසුයක් අපිට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අර රතයක් යනකොට රතේ පසුපසින් කරත්තයක් යනකොට කරත්තේ පසුපසින් ශක්තිමත් පුරුෂයෙක් දුවගෙන ගියොත් එයාට පේනවා Tamante ඉදිරියෙන් කරත්ත යනවා කියලා. එයා දකින්නකොට මොකද කරන්නේ උත්සාහය අත් නොහැර තවත් දුවනවා. දුවගෙන වේගෙන් දුවනකොට මේ කෙනාට දැන් ටිකක් යනකොට තේනවා දැන් රථයට ආසන්නවම යනවා කියලා. තවත් වේගෙන් දුවනකොට එයාට පේනවා දැන් රථය හා සමානව මම යනවා කියලා. එතකොට තවත් ටිකක් යාට යනකොට පේනවා දැන් රථයට මම ඉදිරිපසින් යනවා රථය පසුපසින් යනවා කියලා. මේ ප්‍රතිපදාව වඩනකොටත් පින්නතුනේ යන්නේ ඒ වගේ තමයි. අපි රථයේ පසුපසෙන් හඹාගෙන යනවා වගේ ඉස්සෙල්ලාම අපිට පෙනුණු අරමුණක තමයි අපි මානසිකාරය කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඒක ජීවිතය තුළ අපි භාවිත කරන්න පටන් ගන්න. එතකොට අපිට පේනවා මේක බොහොම දකින්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් ඔබේ ජීවිතය ඇතුළෙන් ඔබ ටිකක් මෙනෙහි කරලා බැලුවොත් මේ දර්ශනය මේ දැක්ම පිළිබඳව ඔබ අහන්න කලින් තිබුණු මානසික මට්ටමත් දැන් ඔබට තේරෙන මට්ටමක් දිහා බැලුවාම එදා බොහොම අමාරුවෙන් ගැට ගහගත්ත එක මේක දැනගත්ත කෙනෙකුට බොහොම ඉක්මනට දැන් ඒක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේක හොඳට වඩපු කෙනෙකුට නම් හිත තැබීම මාත්‍රයෙන් මේ සිය උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඒක වැඩෙනවා ටික ටික. එතකොට අර කරත්තයත් එක්කම යනවා වගේ සමහරලාට රැවටෙනවා රැවටිලා ඉවර වෙනවත් එක්කම ඔහුට සිහිය එනවා. සමහරලාට රැවටිලා ඉවරයි ගොඩාක් වෙලා ගිහිල්ලා සිහිය ආපු කෙනාට කාලයක් දිනු කරනකොට රැවටෙනවත් එක්කම සිහිය එනවා. ඊට පස්සේ කාලයක් තියෙන රැවටෙන්නේ නැතුවම අරමුණේ ඇත්ත දකින්න පුළුවන් කාලයක්. ඒ නිසා ඒ දක්වා අපි මේ නුවණ භාවිත කළ යුතු වෙනවා. ඉතින් මේ නුවණ භාවිත කිරීම සහ මානසිකාරයේ වැඩි වීම කියන්නේ දෙකක්. අපි ඒක මූලික වශයෙන්ම මේ අධීරයේදී අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට මේ මානසිකාරයේ කරන කෙනාට තමයි නුවණ උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ. නුවණ අඩු වෙලා යනකොට නෑ එළියේ ඉන්නවම තමයි කෙනෙක් කියලා හිතනකොට අන්න එතකොට අපි නැවත මානසිකාරය කරලා නෑ මේ අනාත්ම ලක්ෂණයක් නේ කියලා අපි ඔය කතා කරපු ක්‍රමෝපායන්ගෙන් අපි ඔය කියපු විදිහට ඒවල තියෙන හිස් බව අසාරවත් බව ගැන හිතට පෙන්නලා දීලා අපි නැවත නුවණ උපදව ගන්නවා නුවණ අපිට හැම වෙලාවකදීම කණ්ණාඩි දෙකක් වගේ මුළු ලෝකයේ දිහාම එක විදිහටම බලන්න තියෙන. එතකොට එයාට වර්ණ රූපේ දිහා බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට මේක ටිකක් අපි භාවිත කළොත් වෙන තුනේ අපිට ප්‍රායෝගිකව මේක ටිකක් දියුණු කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි මානසිකාරය කරනකොට තමයි මේ මේ ධර්මයන් අපිට ටිකක් નિරවුල් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන්ම අපි දේශනාව ආරම්භ කරනකොටම කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දහම් පරයායන්ගේ විවිධ දහම් න්‍යාය ක්‍රමයන් විවිධ දහම් පරයායන් තියෙනවා. දුක්ඛ සමුදය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිට කොහොමද දුක කියන දේ ජීවිතයට ඇති වෙන්නේ කියලා. එතකොට ඒ පිළිබඳව දේශනා කරනකොට චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං ඇසත් නිසා රූපයත් නිසා චක්කු විඥානය උපදිනවා ඊට පස්සේ තින්න සංගති පස්සෝ තුන් දෙනාගේ එකතු වේ ස්පර්ශයයි පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා උපදින වේදනාවක් එතකොට වේදනාපච්චය තණ්හා යම් කිසි විදියකින් එතන වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවට තණ්හා කරනවා තණ්හා පත්‍ය උපාදාන තණ්හාව නිසා දැඩිව අල්ල ගන්නවා උපාදාන පත්‍ය භව දැඩිව අල්ලගත්ත කම නිසා භවය ඇති වෙනවා ලෝකේ පවතිනවායි කියලා ගන්න කමක් තියෙනවා භවපත්‍ය ජාති ඒ පවතින ලෝකේ ජාතිය හම්බෙනවා පුද්ගල භවයේ ඉපදීමක් ලැබෙනවා ඉපදීම ලැබුණාට පස්සේ ජරා මරණ දුක ඒ කෙනාගේ ජීවිතයට ඇති වෙනවා එතකොට මේක තමයි දුකේ හට ගැනීම දුකේ පැවැත්ම කියන දේ. මේකට පින්නතුනේ අපේ ජීවිතේ යථාර්ථය වෙලා තියෙන්නේ. ඒකට ඇහැ රූප චක්කු විඥාන කියන තැනක මේ හේතු හටගත්ත දෙයක් නිසා ස්පර්ශයක් උපදිනවා ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා වේදනාවට සංඛා කරනවා. එතකොට දැන් මේ වගේ ධර්මකාරණාවක් ගැන අපි අරගෙන බැලුවොත් එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විවිධ දහම් ණය ක්‍රමයන්ගේ න්‍යාය ભેදේ අපි හරියට දැනගත්තේ නැති වුණොත් මේ වගේ තැනක හරියට කෙනෙක් මුලා වෙන්න පුළුවන්කම තියෙනවා. එයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව. චක්කු සම්පස්සජා චේතනා චක්කු විඥාන කියලා පෙන්වනවා. එතකොට ඒක පෙන්වන්නේ චක්කු විඥාණයට පෙර පවතින ස්පර්ශයකුත් විඥාණයට පෙර පවතින වේදනාවකුත් චේතනාවකුත් චක්කු විඥානයත් කියන එක පෙන්වනවා. මෙන්න මේ පෙන්වන ටික පින්නතුනේ චක්කු විඥාන සිත හා සංප්‍රයුක්ත ඒ සිත හා පෙරපසු නොවි පවතින පස්ස චෛතසිකයක් පස්ස චෛතසිකය හා සංප්‍රයුක්ත වේදනාවක් වේදනාව හා සංප්‍රයුක්ත සංඥාවක් ඒ හා සංප්‍රයුක්ත චේතනාවක් කියන මේ චෛතසික ධර්මතා ටික තමයි ඒ කතා කරන්නේ. එතකොට එතන පවතින වේදනාව පින්නතුනේ උපේක්ෂා සහගතයි. චක්කු විඥාන අවස්ථාවේදී හිතට ඇතිවෙන වේදනාව උපේක්ෂා සහගතයි. මොනම රූපයක් ඇහැට ගැටුණා ඒ ගැටෙන රූපයේ පළවෙනි අවස්ථාවේ රූපය දැනගන්න මොහොතේ හිත උපේක්ෂාසහගතයි. ඒ විපාක සිතේ ඒකේ සැපයක් දැනෙන්නේ නැහැ. ඒකේ දුකක් දැනෙන්නේ නැහැ. ඒ රූපය දකින මොහොතේදී ඒක උපේක්ෂාසහගතයි වර්ණ සටහනක් විතරයි. එතකොට අන්න ඒ මට්ටමින් තමයි ඒක පවතින්නේ. එතකොට දැන් මේ අපි කතා කරපු පරයයට අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝනේ චක්කුංච පටිච්ච රූපේ චුප්පජිත චක්කු විඥාන තින්න සංගති පස්සෝ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව ඇති වෙනවා. ඒකට වේදනාවට තමයි තණ්හා කරන්න කියලා. ඒකට එතන වේදනාව පිළිබඳව අර්ථ දක්වන න්‍යායක් තියෙනවා. තව න්‍යායක්. එතන වේදනාව අර රූපය දකින මොහොතේ තිබුණු උපේක්ෂා සහගත වේදනාව නෙමෙයි. එතන වේදනාව සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව. ඒ සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනාවයි කියන එතන පවතින වේදනාව පින්නතුනේ විපාක ධර්මයක් නෙමෙයි. ඒ පවතින වේදනාව හැම වෙලාවකදීම කර්ම මට්ටමේ පවතින තැන. ඒ කියන්නේ දරුවාමයි කියලා අපි ගත්ත තැනක්. අම්මමයි කියලා හිතන තැනක්. ඒ අරමුණත් එක්ක උපදින සැපේට තමයි අපි තණ්හා කරන්නේ. එතකොට මේ තණ්හා කරනකොට නිකම්ම නෙමෙයිනේ. ඒ තණ්හා කරන අරමුණ අපි දැඩිව අල්ල ගන්නවා. දැඩිව ග්‍රහණය කර ගන්නවා. ඒකට කියන අපි තණ්හා තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා කියලා. එතකොට උපාදානය කරගන්නකොට දැඩිව ග්‍රහණය කරගන්නකොට දැන් දරුවා ඉන්නවා. එතකොට ඒ දරුවා කාගේද? ඒ දරුවා මගේ, ඒ දරුවා විඳින්න පුළුවන් අයිතිකාරය මේ පැත්තේ ඉන්නවා. පින්නතර මේ විදිහට සැප සහගත, දුක් සහගත, උපේක්ෂා සහගත වශයෙන් ඇති කරගන්න වේදනාවයි වේදනාව විඳින පුද්ගලයයි මේ පැත්තේ අපිට ලැබිලා. ඒකේ අයිතිකාරයොත් එළිය ලැබිලා. දැන් ඔන්න මේ පැත්තේ කෙනෙකුත් ඉන්නවා, එළියේ කෙනෙකුත් ඉන්නවා. එතකොට දැන් ඒකට කියන අපිට මේ ලෝකේ පවතිනවා කියලා ගන්න කමට භවය කියලා. ඒ පිළිබඳව විස්තර කරලා දක්වනවා භවෝති සස්සතං. භවය කියලා කියන්නේ ශාස්ත්‍රතේ. ශාස්ත්‍රතය කියන්නේ පවතිනවා කියලා ගන්නවා. එතකොට අන්න පවතිනවා කියන හැඟීම තියෙනවා. ඇයි තණ්හා කරපු අරමුණ පිළිබඳව අපිට සැපසහගත වේදනාව ඉපදුනේ එළියේ ඉන්න දරුවමයි කියලා දැන් අපි දැඩිව අල්ලගෙන ඉවරයි. රූපේ මත පිහිටා සිටලා ඉවරයි අපි. අන්නේ දැඩිව ගත්ත උපාදානයෙන් නිසා අපිට හිතනවා ඒ භෞතිකව දරුවා ඉන්නවා එක දිගට ජීවත් වෙනවා දරුවා එක දිගට ජීවත් වෙනවා නම් දරුවා විඳින දරුවා දැනගන්න මමත් මේ පැත්තේ ඉන්නවා. ඔන්න කෙන කෙනාගේ ඉපැත්මක් හම්බෙනවා. දැන් ওই ඉපදුණු කෙනාට මොකද්ද වෙන්නේ? ඉපදුණු කෙනාට පින්නතුනේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ඔය ඔක්කොම එන්න පුළුවන්කම ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෙන් එන්න පුළුවන්. රූපේ වෙනස් වෙන, රූපේ වෙනස් වෙන, වෙනස් වෙන සැරේට දැන් දරුවා ලෙඩ වෙනවා, දරුවා මැරෙනවා, දරුවා කියන දේ අහන්න ගොඩාක් දුක් අපේ ජීවිතේට එන්න පුළුවන්කම තියෙනවා. ඒ දේවල් වලින් දුක එනවා. මේක තමයි දුක හටගන්න ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. එතකොට දුක නැති කරන්නේ කොහොමද කියලාත් අපිට දේශනා කරනවා. දුක නැති කරන්නේ කොහොමද කියලා අපිට දේශනා කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දුක නැති කරන ආකාරය පිළිබඳව අපිට දේශනා කරනවා. දුක නැති කරන ආකාරය පිළිබඳව අපට දේශනා කරනවා. දැන් චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා යා තණ්හායේව අශේෂ විරාග නිරෝධා ඒ තෘෂ්ණාවගේ අශේෂ විරාග නිරෝධයෙන් උපාදාන නිරෝධ උපාදාන නිරෝධය වෙනවා උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙනවා භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙනවා ජාති නිරෝධයෙන් ජරා මරණ දුක්වල නිරෝධය සිද්ධ වෙනවා කියලා. දැන් දුක නැති කරන හැටි ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහ. චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං කියලා ඒකේ විදිහටම කිව්වා. ඊට පස්සේ ඒක නිසා චක්කු සම්පස්සය, චක්කු සම්පස්සය නිසා වේදනාව, වේදනාව ඉපදුණු තැනක නැති වෙනවා තණ්හාව කියන දේ. අන්න ඒ තණ්හාව නැති කළොත්. දැඩිව අල්ල ගන්න කම නැති වෙනවා, දැඩිව අල්ල ගන්න කම නැති වෙනකොට භවේ නැති වෙනවා, භවේ නැති වෙනකොට උපදින්නේ නැති වෙනවා, උපදින්නේ නැති වෙනකොට දුකේ නැති වෙනවා. දැන් මෙහෙම පෙන්නපු මේ කතාව දිහා අපි ටිකක් බැලුවාම පින්නතුනේ තණ්හාව නැති කරන්න අවශ්‍ය දේ. ඒක තමයි ප්‍රහාණය කළ යුතු සමුදය කියන දේ. එතකොට ප්‍රහාණය කළ යුතු සමුදය කියන දේ ප්‍රහාණය කරන්න පුළුවන් කමක් නැහැ. ඔය තණ්හාවට පතිත වෙන්න තැන් ටික තියෙනවා. තණ්හාවට පතිත වෙන්න තැන් ටික තියෙනවා නම්. ඇහැපැත්ත තණ්හාව පතිත කරන්න පුළුවන් දෙයක් විදිහට හම්බ වෙලා නම්. රූපයේ පැත්ත තණ්හාව පටිච්ච කරන්න පුළුවන් දෙයක් විදිහට හම්බ වෙලා නම් චක්කු විඥානයේ පැත්ත තණ්හාව පටිච්ච කරන්න පුළුවන් දෙයක් විදිහට හම්බ වෙලා නම් අන්න ඒ ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මයන්ගේ ඒ තණ්හාව පතිත කරන්න පුළුවන් විදිහට ඒ ධර්මයන් පවතින බවට හම්බුන කෙනෙකුට කවදාවත් තණ්හාව නැති කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා එයා තණ්හාව නැති කරන්න නම් තණ්හාව නැති කරන්න අවශ්‍ය වෙන්නේ තණ්හාව පවතින තැන නැති කරන්න වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි යමක් තොපගේ නොවේ නම් එය පහ කරම්. යමක් තොපගේ නෙවෙයි නම් ඒ දේවල් දුරු කරන්න. මොනවද දුරු කරන්න? තොපගේ නොවෙන්නේ මොනවද? මහණෙනි ඇස තොපගේ නෙමෙයි. රූපය ඔබලගේ නෙමෙයි. චක්කු විඥානය ඔබලගේ නෙමෙයි. එතකොට මේ ඇහැ, රූපය, චක්කු විඥානය ඒ ධර්මයන් අපේ නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එතකොට ඇහැ අපේ නොවන කල, රූපය අපේ නොවන කල, චක්කු විඥානය අපේ නොවන කල, ඒ ධර්මයන් පහ කරන්න කියනවා. ඒ ධර්මයන් දුරු කරන්න කියනවා. ඒකෙන් කියන්නේ පින්නතුනේ මේ ප්‍රසාද චක්ෂුෂයයින් කරලා දාන්න කියලා නෙමෙයි. ඒකෙන් කියන්නේ එළියේ තියෙන සතර මහා ධාතුවත් වර්ණ රූපේවත් අයින් කරලා දාන්න කියලාත් නෙමෙයි. ඒකෙන් කියන්නේ චක්කු විඥානය අයින් කරලා කියන්නත් නෙමෙයි. මෙතනදී අපි හොඳින්ම තේරුම් ගත යුතු දෙයක් තමයි ප්‍රහාණය කළ යුතු samudaya පැත්තට අයිති වන ඇහැක් තියෙනවා samudaya පැත්තට අයිති වන රූපයක් තියෙනවා samudaya පැත්තට අයිති වෙන චක්කු විඥානයක් තියෙනවා දුක්ඛ සත්‍යයට අයිති වෙන ඇහැක් තියෙනවා දුක්ඛ සත්‍යයට අයිති වෙන රූපයක් තියෙනවා දුක්ඛ සත්‍යයට අයිති වෙන චක්කු විඥානයක් තියෙනවා ඒ ටික තමයි හේතු නිසා සකස් වෙන ධර්මය කියලා කියන්නේ ඒ දුක්ඛ සත්‍යයට අයිති දේ දුකයි කියලා කියන්නේ සංකත ලක්ෂණයක් නිසානේ පින්නතනේ. අන්නේ සංකත ලක්ෂණය නිසා ඒ ධර්මය සකස් වෙනවා. සකස් වෙනකොට මොකද වෙන්නේ? හේතු නිසායි සකස් වුනේ. එහෙනම් හේතු නැති වෙනකොට ඒ ටික නැති වෙලා යනවා. හේතු නිසා සකස් වන ධර්මය හේතු නැති වෙනකොට නැතිලා. ඒක තමයි දුක්ඛ ලක්ෂණය කියලා කිව්වේ. ඒ නිසා ඇහි ස්වභාවය තමයි පින්නතුනේ හේතු නිසා හටගත්ත බව රූපේ ස්වභාවය හේතු නිසා හටගත්ත චක්කු විඥානේ හේතු නිසා හටගත්ත මේ ධර්මය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට මෙන්න මේක තමයි ඇහි නිරෝධය, රූපේ නිරෝධය, චක්කු විඥානයේ නිරෝධය කියලා කියන්නේ ස්කන්ධ පැත්තෙන්. ඒ කියන්නේ හටගත්ත ධර්මයන් ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන පැත්තෙන්. අන්න ඔය Nirodhe දැක්කේ නැතිකම නිසා තමයි පින්නතුනේ අපිට ඇහැ තියනවා කියලා හිතෙන්නේ. ඒ Nirodhe දැක්කේ නැති නිසා තමයි අපිට රූපේ තියනවා කියලා හිතෙන්නේ. ඒ Nirodhe දැක්කේ නැති නිසා තමයි ඇහැ රූප දකින්න හිත තියනවා කියලා අපිට හිතෙන්නේ. ඒකට කියනවා ඒව රැස්වීමට ගියා කියලා. එතකොට අපිට ඇහැ තියෙනවා නම් පින්නතනේ රූපේ තියෙනවා නම් චක්කු විඥානේ තියෙනවා නම් අන්න ඒ කෙනාට කියනවා අපේ නොවන ජරා මරණ දුක ගෙනල්ලා දෙන්න පුළුවන් දේවල් තියාගෙන ඉන්නවා කියලා. ඒ මේ දේවල් ටික මත තමයි පින්නතුනේ අපි තණ්හා උපදෝගෙන කැමැත්ත අකමැත්ත උපදෝගෙන තියෙන්නේ. අන්න ඒක තමයි ප්‍රහාණය කළ යුතු ඇහැ. ප්‍රහාණය කළ යුතු ඇහැ. ප්‍රහාණය කළ යුතු රූපය, ප්‍රහාණය කළ යුතු හිත. එතකොට ඒක ප්‍රහාණය කරන්න නම් අපිට කරන්න වෙන්නේ මොකද්ද? මේ ප්‍රහාණය කරන්න නම් අපිට සිද්ධ වෙනවා යමක් නොදන්නාකම නිසා නම් මේ ඇහැ ඇති බවට ගත්තේ යමක් නොදන්නාකම නිසා නම් අපිට රූපය හම්බ වුනේ අන්න ඒ නොදන්නාකම වෙනුවට දන්නාකම උපදව ගන්න වෙනවා ඒ දන්නාකම තමයි ඇහැ සංකත ධර්මයක් රූපේ සංකත ධර්මයක් චක්කු විඥානයේ සංකත ධර්මයක් කියලා ඒ හේතු නිසා සකස් වූ ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක අවබෝධ කරගන්නේ ඒකට කියනවා අපි දුක පිරිසිඳ දකිනවා කියලා. දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා. එතකොට අන්න ඒක පිරිසිඳ දකිනකොට ඒ මට්ටමට තමයි පින්නතුනේ අපේ සමුදේ පැත්තෙන් තණ්හාව කියන දෙයට පදනමක් නැති වෙලා යන්නේ. දැන් අපි තණ්හා නොකර ඉන්නව නෙමෙයි තණ්හා කරන්න තැනක් හම්බ වෙන්නේ. මේ ඇහැ පැත්තෙන් කතා කළාට මේ සියලු ආයතනයන්ට පොදු කාරණාවක් මේක. එතකොට අපි කිව්වොත් එහෙම රහතන් වහන්සේට ඇහැක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. රහතන් වහන්සේට රූප කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. රහතන් වහන්සේට හිත කියලා දෙයක් පවතින දෙයක් හම්බ වෙන්නේ එතකොට මෙහෙම කිව්වහම කෙනෙක් හිතනවා එහෙනම් කොහොමද රහතන් වහන්සේට රූප පේන්නේ? රහතන් වහන්සේට රූප බලන්නේ නැද්ද? රහතන් වහන්සේ ඇස් ඉදිරි පිටට එන කෙනාට කතා කරන්නේ. ඒ කොහොමද කියලා. පිනතනේ මෙතනදී මේ කියන්නේ රහතන් වහන්සේට රූපේ පේන්නේ නැහැ කියන මට්ටමටපත් වෙලා කියලා නෙමෙයි. ඇහැට වර්ණ සටහන ගැටෙන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. ඇහි Nirodhayai සාක්ෂාත් කරන්නේ රූපේ Nirodhayai සාක්ෂාත් කරන්නේ ඒ ඇහැ පුද්ගලයෙක් කියලා ගන්නෙ නෑ ඒ රූපේ පුද්ගලයෙක් කියලා ගන්නෙ ඒ හිත පුද්ගලයෙක් කියලා ගන්නෙ හේතුව නිසා හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා අවබෝධයක් තියෙනවා අවබෝධයක් තියෙන නිසා ඒව පුද්ගල භවෙන් ඇසුරු කරන්නේ නැතිකම නිසායි රහතන් වහන්සේ කියලා කියන්නේ නැතිනම් අරහත්ත්වය කියලා කියන්නේ නුවණක් ඒක ඥාන දර්ශනයක් ඇහැ හම්බෙනවා නම් එතන රහත්කම නැහැ. රූපය හම්බ වෙනවා නම් එතන රහත් බවක් නැහැ. චක්කු විඥානය හම්බ වෙනවා නම් එතන රහත් බවක් නැහැ. හැබැයි ඒ ධර්මයන්ගේ Nirodhe සාක්ෂාත් කළා නම් අන්න එතන තමයි ඒ Nirodhe සාක්ෂාත් කිරීම හා සමග තමයි එයාට ඒ මත ඒ මත තෘෂ්ණාව අනුත්පාදයකට යන්නේ. තණ්හාව කියන දේ නොහට ගන්න බවකට යන්නේ. එතකොට අන්න ඒ තණ්හාව කියන දේ නොහට ගන්න බවට තමයි පින්නතුනි අද දවසේදී අපි මඟ වැඩි යුත්තේ අද දවසේදී අපි ප්‍රතිපදාව පිරිය යුතු බවට පත් වෙන්නේ. එතකොට ඒකෙදී ඔබ තේරුම් ගත යුතුම දේ තමයි අපි ප්‍රහාණය කළ යුතු ඇහැ මොකද්ද? ප්‍රහාණය කළ යුතු රූපේ මොකද්ද? ප්‍රහාණය කළ යුතු චක්කු විඥානය මොකද්ද? පිරිසිඳ දැක්ක යුතු ඇහැ මොකද්ද? පිරිසිඳ දැක්ක යුතු රූපේ මොකද්ද? පිරිසිඳ දැක්ක යුතු චක්කු විඥානය මොකද්ද? එතකොට අපිට පේනවා එක ධර්මතා ටිකක් පිරිසෙන් දකිනකොට තව ධර්මතා ටිකක් ප්‍රහාණයටපත් වෙලයි කියලා. එතකොට හිත ඇස ඇසුරු කරන්නේ අනාථපිණ්ඩිකෝ ආද සූත්‍රයේ ධානයේ පිළිසිටුමාට අවවාද දුන්නේ ගැහැවිය. ඔබට ඇස ඇසුරු නොවේවා, රූප ඇසුරු නොවේවා, චක්කු විඥාන ඇසුරු නොවේවා කියලා. එතකොට ඒ ලබා දුන්න උපදේශයෙන් අපිට මෙතනදී ගන්නට වෙන්නේ. එතකොට ඒ විඥානය ඇස ඇසුරු කරන්නේ, රූපය ඇසුරු කරන්නේ, චක්කු විඥානය ඇසුරු කරන්නේ. ඒ ධර්මයන්ගේ Nirodhaය සාක්ෂාත් කරන කම නිසා. නිසා මෙන්න මේ විදිහට අපිට රූපයේ ගතිය ඔච්චරයි. රූපේ පැවැත්ම රූපේ ගතිය උපරිම ඔච්චරයි. උතනින් එහාට රූපෙට පුළුවන් කමක් ඇවිල්ලා නැත්තේ නෑ හිතට ඇවිල්ලා හිත පැදිලා තියෙන්න. ඉතින් අන්නේ රූපේ ගතිය වෙනකන් රූපේ ඇත්ත මොකද්ද කියලා දකිනවා. ඒකට වේදනාවේ ගතිය තමයි ඒක විඳින කම. අරමුණු රසයේ විඳින කම. එතකොට අපිට වේදනාව හටගෙන නැති වෙන දෙයක් හැටියට දකින්න පුළුවන් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් හැටියට සංඥා සංස්කාර විඥානත් එහෙමයි. එතකොට මේ ධර්මයන් හටගෙන නැතිරු නැතුව නැති වෙන දෙයක් හැටියට දකිනකොට අපිට තණ්හා වශයෙන් හැසිරෙන්න තැනක් නැති වෙනවා. තැනක් නැති වෙනකොට තමයි ඒකේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙලා තියෙන්නේ. දැන් පින්නතුනි ඔන්න ඔය දැක්ම අනුව ඔබ ඔබේ ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍යයි. එකපාරම ඔබට බැරි වෙයි ඕක කියපු ගමන්ම වර්ණ සතහන් මාත්‍රයක් කියලා එකපාරම ඔබේ ඔළුවට ඕක ප්‍රත්‍යක්ෂ අවබෝධයකටපත් වෙන්නේ නැහැ. ඔබට සිද්ධ වෙන අනුපූර්ව ක්‍රමයකට මේ තැනට හිත අරගන්න අනුපූර්ව ක්‍රමයකට ඔබට හිත මෙතනට දියුණු කරගන්න සිද්ධ වෙනවා. අනුපූර්ව ක්‍රමයකට ඔබ එතනට හිත දියුණු කරගන්නවා නම් පින්නතුනි එතනදී අනිවාර්ය දේ තමයි අපි අර කලින් කතා කළා වගේම නානත්වය ඉක්මවල ගියපු ඒකත්වයකට හිතපත් කරගන්නේ. එනිසා අපි පිරිසෙන් දැක්ක යුත්තේ රූපස්කන්ධය. අපි පිරිසෙන් දැක්ක යුත්තේ අම්මා තාත්තා දුව පුතා නෙමෙයි. එතකොට අපි අම්මා තාත්තා දුව පුතා කියලා ඇසුරු කරන නානත්වයේ අයින් වෙලා ගිහිල්ලා අපිට ඒකත්වයක් පේන්න ඕන එතන රූපස්කන්ධය කියන තැන. අන්න එතකොට තමයි අපිට එතන සිහිය නුවණ පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. අපි ගොඩක් වෙලාවට පින්නතුනි කරන්නේ මානසිකාරයට ඇබ්බැහි වෙන එක. අපි භාවනාවේදී කරන්නේත් ඒක තමයි. අපි හිතනවා. හිත හිත ඉන්නවා. හිත හිත ඉඳලා අපි ආපහු නැගිටිනකොටම හිතපු එක අයින් කරනකොටම අපි නුවණ පාවිච්චි කරන්න එදිනෙදා ජීවිතය ආපහු ඇස් හමුවට එන රූපයට කෙනෙක් කියලාම ඒකත් එක්ක හැසිරෙනවා. හැබැයි අපි අර මානසිකාර්යය තුළ ඇති කරගත්ත නුවණ පාවිච්චි කරන්න ඕන පින්නතුනේ ඇස් හමුවට රූපේ එනකොට තමයි ඒක පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ විදිහට පින්නතුනේ අපිට මේ හැම තැනකදීම මේ සිහිය මේ නුවණ අපි පැවැත්විය යුතු වෙනවා. ඒ සිහි නුවණ පැවැත්වීමෙන් විතරයි මේක අපිට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙන සිහිනුවන පැවැත්වීමෙන් විතරයි අපිට මේක අවබෝධ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අන්තිමේටම අපිට ප්‍රතිපදාව ගැන කතා කළොත් වෙනතුනේ ඔබට කියන්න තියෙන්නේ සිහිය සහ නුවණ කියන දෙකක් ගැන විතරයි. සිහිය තමයි ජීවිතේ ඔබට ඇහැට රූප පෙනෙන කනට ශබ්ද ඇහෙන මේ හැම තැනකටම ඔබට මතක් කරලා මේක උපදවලා දෙන්න උපකාර වෙන දේ තමයි සිහිය. එතකොට නුවණ තමයි මේ කතා කරන මානසිකාර්යය තුළ උපදවගත්ත ප්‍රඥාව. ඔය දෙක ඔබට කොච්චර දුරට භාවිත කරනවද ඒ තාක් දුරට පින්නතුනේ ඔබට පුළුවන්කම තියෙනවා මේක ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට මේක අර වාසිජටෝපම සූත්‍රෙදි කතා කරනවා වගේ අර වෑයක් අරගෙන වෑයක් රහිනකොට අද වෑමිටේ මෙච්චරක් ගෙවිලා මේ මේ වැය මෙච්චරක් ගෙවිලා තියෙනවා ඊට පස්සේ ඊයේ මෙච්චරක් ගෙවිලා තිබුණේ හෙට මෙච්චරක් ගෙවෙයි අනිද්දා මෙච්චරක් ගෙවෙයි කියලා කෙනෙකුට ඉරක් ගහලා පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ හැබැයි කාලයක් පාවිච්චි කරනකොට වැය ගෙවුන බවට පේනවා අන්න ඒ වගේ තමයි කියන බුදුරජාණන් වහන්සේ මේ හිත වඩනකොට හිත දියුණු කරනකොට අද කෙලස් මෙච්චරක් ගෙවුණා හෙට කෙලස් මෙච්චරක් ගෙවෙනවා ඊයේ කෙලස් මෙච්චරක් ගෙවුණා කියලා ඉරක් ගහලා පෙන්වන්න පුළුවන් කමක් නැති වෙයි හැබැයි මේක කාලයක් තිස්සේ ඇසුරු කරනකොට බොහොම නොබෝ කාලයක් ඔබ ශක්තිමත් ඇසුරු කළත් ඔබට තේරෙයි හිතේ ගොඩනගෙන කෙලෙස් ආශ්‍රෝ ධර්මතාවයන් මොනතරම් යටපත් කළාද වෙනද දුක් විඳ අරමුණු වල දැන් ඔබට කොච්චරට දුක නූපදවා ඉන්න පුළුවන්ද කියන එක ඔබටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මේ. ඒ නිසා මේ ප්‍රතිපදාව තුළ මේ මාර්ගය තුළ ඔබ හැසිරෙන්න අප්‍රමාදී වෙන්නට කියලා ඔබ කාටත් බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් ප්‍රශ්න ගැටලු තියෙනවද? මොනවද දැනගන්න දේවල්? අපිට පුළුවන් තියෙනවා නම් සාකච්ඡා කරන්න. හොඳයි එහෙනම් අපි දේශනාව අවසන් කරමු. අවසරයි. ඔව් කියන්න. සාවනහස අවසරයි. අර ස්වාමීන් වහන්සේ ඇද සැකිල්ලක් කියලා දැක්ක තැන සමාවෙන් සමාවෙන් මිනිත්තුවක් දෙකක් ගන්නවා. ඒ දැක්ක තැන ඒ සංඥාව ගොඩක් කාලයක් පුහුණු කරපු නිසා ඒ සංඥාව තුළ දෘෂ්ටිගත වෙලා ඇත්තටම නොදැක අටසැකිල්ල කියන අදහස ඉදිරිපත් කළාද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? එතනදී පළවෙනිම කාරණාව තමයි යම්කිසි මානසිකාරයක් වඩන්නේ දැක්මක් ඇතිව එතකොට දැන් අට්ටික සංඥාව කියන එක සමතේ පැත්තෙන් අපි ඇති කරයක්. කායानुපස්සනාවට අයිති. එතකොට ඒ ඒ පැත්තෙන් අපි කායानुපස්සනාවේ කය අනුව බලන්නේ කොමක් සඳහාද කියන නුවණ ඇතිව තමයි මේ මානසිකාරය කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ පාලනය තුළ තියෙන දෙයක්. එතකොට ඒක එක්වීමකට නොයා ඒක තමන්ව පවත්වා ගන්න බව තියෙන්නේ හැම වෙලාවකදීම තමන් පිළිබඳව පවත්වන ඥාන දර්ශනයත් එක්ක. උන්වහන්සේ ඒ මතු කරගත් ඒකාග්‍රතාවයත් සමග ඒ වගේම එතන ඒකත්ව සංඥාවත් සමග ඒක ඒම විදර්ශනාවට ලක් කරලා අරිහත්ත්වේ සාක්ෂාත් කරනවා. අරිහත්ත්වේ සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ උපදෝ ගන්න අට්ටික සංඥාව හෝ ධාතු කර්මස්ථානයක් තුලින් හෝ ඒ උපදෝ ගන්න ඒකත්වය නිවන දක්වාම අරගෙන යන්න පුළුවන් දැක්මක් තියෙන කෙනෙකුට විතරයි ඒක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් ඒ තුල දෘෂ්ටිගත කියන කාරණාවක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා කියන කෙනා මග නතර වෙන්න පුළුවන්කම ඒ නිසා අපිට ගොඩක් වෙලාවට අපි ඕනේ කායවත් වැඩ අපි භාවනාවක් කළත් අපි මේ කරන භාවනාව අපි මේ වඩන කායानुපස්සනාව තුළින් කොහොමද මේ ශුන්්‍යතාවේ මත එතනම් මේ නිවන අනාත්ම ලක්ෂණය අපි ප්‍රකට කරගන්නේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වීම තුළින් කොහොමද කෙලෙස් මට්ටම නූපදවන මට්ටමටපත් වෙන්නේ කියන දැක්ම ඒ ඒ වෙලාවේදී තමා විසින් කළ යුතු දේ පිළිබඳව තමන්ට මූලික දැනුමක් තියෙන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා තුනක් ගැන කතා කරන්නේ. ඒ නිසා සත්‍ය ඥානය තියෙන කෙනා විසින් තමයි කෘත්‍ය ඥානයක් කළ යුතු වෙන්නේ. ඒ කෙනාට පමණයි කෘතඥානයක් ලබන්නට පුළුවන්කමක් තියෙන්නේ. ස්වාමීන් ගොඩක් පිං මට තව ගොඩක් දේවල් මේ ධර්ම දේශනාව අහගෙනදී මේ ඔළුවේ එකතු නැනහොත් මට ඒක වචන වලින් කියන්න අමාරුයි මං හිතන්නේ දැන් අපිට ක්‍රම දෙකක් අහන්න ලැබෙනවා මම උත්සාහ කරනවට කියන්න ඕනේ දෙයක් කියන්න පුළුවන් කියලා එකක් තමයි අපි මේ මේ මාර්ගය ගියාම අන්තිමට මේ මේ ශුන්‍යතාවය කියන එක දකින්න පුළුවන් වෙන්න ධර්ම කාරණා අහන්න ලැබෙනවා. එතකොට ඒක මාර්ගය කරගෙන අපි අවසාන කෙලවරට යන්න උත්සාහ කරනවා. තව ක්‍රමයක් අහන්න ලැබෙනවා. වර්තමාණයට හිත ගෙනල්ලා වර්තමානයේ දකින්න පුහුණු කරලා වර්තමානයේ ඇත්තටම තියෙන්නේ මොකක්ද කියලා ඩෙන්ටිෆයි කරන්න හුරු කරපුවාම එතන එයාට අර කියපු දේවල් ටික දකින්න ලැබෙනවා. ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට්. එතකොට අර පළවෙනි පාඩෙන් තියෙන්නේ ඩිපෙන්ඩන්ට් එයා ඒ අන්තිමට පේන දේ උපකාර කරගෙන තමයි අන්තිම තැනට යන්නේ. නව දෙවෙනි පාරෙන් කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් වර්තමානය දකින්න උත්සාහ කරනවා. එතකොට එයාට අර බුදුහාමුදුර කියපු කරුණ ටික එතන දකින්න හම්බ වෙනවා. එතකොට මේක පාරවල් දෙකක්ද? එහෙම නැත්නම් මේ එකම පාරේ කොටස් දෙකක්ද? ඔක ඇත්තටම මේ එකම පාරක් එකම පාරක් වුණත් සමහර වෙලාවට කෙනකෙනා වටහා ගන්න දේ අනුව දෙකක් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි හිතමුකෝ වර්තමානයේ තුල හිත තබා ගන්න කියන එක තුලත් ඔය කතා කරපු දේ ඇතුළේ තියෙන දෙකක් නෙමෙයි එකම එකම කතාව. වර්තමානයේ තුල කෙනෙක් හිත පවත්වා ගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි හිතමු බුදුරජාණන් වහන්සේ දේශනා කරන බද්දේ කරත්ත වගේ සූත්‍ර දේශනාවලදී යදතීතම් පහීනන්තං අතීතයෙන් යමක් තිබුණා නම් ඒක ප්‍රහීනයි. අපත්තං ච අනාගතං අනාගතේ පැමිණිලා නැහැ. පච්චුප්පන්නං ච යේ ධම්මේ තත්ත තත්ත විපස්සති. පච්චුප්පන්න වුණ යම් ධර්මයක් තියෙනවා නම් ඒ ඒ තැන නුවණින් එයා දකිනවා. එතකොට අතීතය නිරුද්ධ වුණ දෙයක් අනාගතේ පැමිණිලා නැහැ. පච්චුප්පන්න වුණ ධර්මයන් පිළිබඳව ඒකේන ඒ ඒ තැන නුවණින් දකිනවා. ඒකට පච්චුප්පන්න වුණ ධර්මයන් කියලා දේශනා කළේ කොතනද කියලා අපිට දකින්න වෙනවා. ඒකෙන් කියන්නේ වර්තමානයේ මේ දේවල් දකිනවා දැකීම එතන ඉවරයි කියලා නිකම්ම මේ දේවල් තියනවා තියෙන දේවල් එතනින් අවසන් වෙනවා කියන තැනකට නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඒකෙදි අර්ථ ගන්නවා. එතකොට සමහරවිට වර්තමාන කාලය තුල අපිට ඇතැම් අය ඔකට වැරදි අර්ථකථන දෙනවා දකින්නට ලැබෙනවා. පච්චුප්පන්නයයි කියලා කියන්නේ මේ වර්තමාන මොහොතකට මේ තියෙන දේ මෙතන පැවතුණා කියන තැනට හිත තියාගෙන ඉන්න එක අතීතය ගැන හිතන්නේ නැතුව අනාගතය ගැන නොහිතා සිටීම කියන දේ. නමුත් පච්චුප්පන්නය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පච්චුප්පන්නංච යේ ධම්මේ පච්චුප්පන්න උන යම් ධර්මයන් තියෙනවා නම් තත්ත තත්ත ඒ ඒ තන විපස්සති නුවණින් දකිනවා. එතකොට මේ වර්තමාන උන යම් ධර්මයන් කියලා දේශනා කළේ මොකද්ද? හැම වෙලාවකදීම ඇහැ රූප චක්කු විඥාන කන සද්ද සෝත විඥාන ආදී මේ ආයතන ධර්මයන් ඒ ඒ මොහොතේ හටගෙන ඒ ඒ මොහොතේ නැතිව යන එක. එතකොට අතීතාන්තය අපි දකිනවා අතීතය තුළ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ඉවරයි කියලා. ඒ දේවල් අනාගතයට ආයෙන්නේ නැහැ කියලාත් දකිනවා. හැබැයි වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් තුළ ඒ ඒතන හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ඒ Nirodhe පිළිබඳව අපි නුවණින් දකිමින් වාසය කරනවා. එතකොට අසංකීරං අසංකුප්පම් මෙතනදී තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු නොවන විදිහට කෝපේ නොවන විදිහට මේ නුවණ පවත්වා ගන්නවා. එතකොට මේක තමයි ඇත්තටම වර්තමානයේ තුල සිහි වර්තමානයේ තුල නුවණ පවත්වා ගැනීම කියලා කියන්නේ. එතකොට ඔය වර්තමානයේ තුල නුවණ පවත්වා ගැනීම සඳහා අපේ හිත දියුණු කරගත යුතු ක්‍රමය තමයි අපි අර පළවෙනි එක ඇතුලේ අපි කතා කරන්නේ අපි අරගෙන එන්න ඕනේ දේ. එතකොට කෙනෙකුට පුළුවන් කමක් නැහැ එකපාරම අතනට බොහොම වැඩුණු ඉන්ද්‍රිය ඇති පුද්ගලයෙකුට හැරුණකොට එකපාරම අතෙන්ට එන්න පුළුවන් කමක් නැත්තේ නේද? දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති කියන මේ මුතේ මුතමත්තම් විඤ්ඤාති විඤ්ඤාතමත්තම් භවිස්සති කියන ওই ටික අසු පමණින් වැඩුණු ඉන්ද්‍රිය තියෙන පුද්ගලයෙක් ධර්මාවබෝධය කළාට නොවැඩුණු ඉන්ද්‍රිය ඇති පුද්ගලයෙක් ධර්මාවබෝධය කරන්නේ නැහැ. ඔහුට සිද්ධ වෙනවා කොහොමද දිත්තේ දිත්තමත්තම් භවිස්සති කිව්වට ඒක වෙන්නේ කොහොමද කියලා එයාගේ ජීවිතය තුළ එයාට මානසිකාරය කරන්න වෙනවා. එතකොට මේ මානසිකාරය කරන්න වෙන්නේ යාට අර කතා කරපු අර ක්‍රමෝපායන් අනුගමනය කිරීමෙන්. හැබැයි අන්තිමේටම ඇවිල්ලා එයා දකින්නේ තාපහු දිත්තේ දිට්ට මත්තම් භවිස්සති කියන එකම තමයි. එතකොට අන්තිමේටම කරන්නේ වර්තමානයේ තුල එයාගේ නුවණ පවත්වන එක තමයි එයා කරලා තියෙන්නේ. හැබැයි එයා එතෙන්ට හිත ගැනීම සඳහා එයා කරලා තියෙනවා අර විදිහේ මාර්ගයක පිළිවෙලට එයා ගමන් කිරීම කියන දේ කරලා තමයි උතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේක يعني දෙක තුනක් නෙමෙයි. අපි නිවැරදිව වර්තමානයක හිත තැබීම කියන එකත් අපි අල්ලගෙන තියෙනවා නම් ඒ වගේම ඒ වර්තමානයක හිත තැබීම තුළ අපි උපදව ගන්න ශුන්‍යතාවය කියන එක අපි අරගෙන තියෙනවා නම් අර අපි කතා කරගෙන ආපු දේ තුළ අපි ක්‍රමක්‍රමයෙන් හිත දියුණු කරලා ගන්න බවක් තියෙනවා නම් මේ කතා කරන්නේ තැන් දෙකක් නෙමෙයි මේ කතා කරන්නේ එකම තැන. අපි නිවැරදිව ඒ කාර්නාටිකේ අර්ථය හරියට අපිට අහුවෙලා තියෙනවා. ඔබ වහන්සේ කියපු එක මම දොහත් මුදන් දීලා පිළිගන්නවා ස්වාමීන් වහන්සේ. තව මට මේ ඒ වුණත් මට තව ප්‍රශ්න තියෙනවා. මේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කවුරු හරි කෙනෙක් මට ඇවිල්ලා කිව්වොත් ඔයාගේ අම්මා ඔයාගේ අම්මා නෙමෙයි කියලා කිව්වොත් මම ඒක පිළිගන්නේ. මොකද මම ජීවිත කාලෙම පුහුණු කරේ මගේ අම්මා මගේ අම්මයි කියලා. එතකොට හැබැයි මම අම්මා ඇත්තටම මගේ අම්මද කියලා කිසි දවසක දැක්කේ නැහැ. නමුත් මම ඒක තදින්ම බහගෙන ඉන්නවා. මම අම්මා කිව්ව ගමන් මට අම්මම තමයි සිහි වෙන්නේ. දැන් ඔය ප්‍රශ්නය දැන් අපි යම් කිසි ඒකත් සංඥාවකට ගිහාම අට්ටික සංඥාව හරි මොකක් හරි ඒ වගේ සංඥාවකට ගිහාම ඒකෙන් අපි නිවන කරා යන්න උත්සාහ කරනකොට දැන් අපිට අර වගේම තැනකට යන්න පුළුවන්නේ ඒ කියන්නේ අපි ඇත්තටම දැකලා නෙමෙයි. නමුත් අපිට තවදුරටත් විශ්වාස කරන්න බෑ ඒක එසේ නොවේ කියලා. මොකද අපි අර සංඥාව ඒ තරම් භාවිතා කරලා තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ ඇත්තටම අපි දැක්කද ඒක. නැද්ද කියන එක අපි දන්නේ නැති වෙනවා. අපි නමුත් හිතන මට මේක මෙහෙමමයි පේන්නේ. නිසා මේක මෙහෙමමයි කියලා එහෙම හිතන්න පුළුවන්. අන්න ඒ වගේ භයානකත්වයක් තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඒකේ භයානකත්වයක් තියෙනවා දර්ශනයක් නැති වුණ කෙනෙකුට. ඒ කියන්නේ මූලික වශයෙන්ම සත්‍ය ඥානය තුල ඇති කරගන්න දර්ශනය නැතුව පටන් ගන්න කෙනෙකුට අනිවාර්යයෙන් මේකේ භයානකත්වයක් තියෙනවා. මොකද එයා ඊට පස්සේ එයාට ලැබෙන දේවල් අත්දැකීම් හෝ ඒ දේවල් මත එයා ඒක වෙනස් කරගන්න ඊට පස්සේ කැමති නැහැ. දැන් අපි අර උදාහරණයක් ඇටියට ගත්ත අම්මා කියන දේම අම්මා නෙමෙයි කියලා කෙනෙක් කිව්වට අපි ඒක පිළිගන්න ලෑස්ති නෑ වගේම කෙනෙක් ලැබපු අත්දැකීමක් තව කෙනෙක් ඒක එහෙම නෙමෙයි කියලා කිව්වට එයා පිළිගන්න ලෑස්ති නෑ. ඒක තමයි ඒකේ තියෙන භයානකකම කියලා කියන්නේ. හැබැයි මූලික දැක්මක් Taman තුල ගොඩනැගිච්ච දැක්මක් තියෙනවා නම් Tamanට මුළු ප්‍රතිපදාව පිළිබඳව පිටක ධර්මය අනුව ඒ ගියපු දේ පිළිබඳව ඒ ඇසුරින් ගොඩනැගුණු දැනුමක් තියෙනවා නම් එයාට ඒ තුල වර්ධින්න විදිහක් නැහැ සහ එයාට ඒ තුල භාවිතය තුලින් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒක පැහැදිලිද දන්නේ නැහැ. පිළිගන්න සංහස බොහන්ස කෙනෙක් මම පිළිගන්නවා මමත් හිතනවා ඒ විදිහටම තමයි කියන්නේ යම්කිසි මට්ටමකින් කෙලෙස් දුරු කරන්න භාග්‍යවතුන් වහන්සේ අවසාන කෙලවරේ මෙයයි තියෙන්නේ කියන කාරණය භාවිතා කිරීම බොහොත්ම මේ මේ මේ මාර්ගයට බොහෝසේ උපකාර වෙනවා කියන කාරණය මමත් පිළිගන්නවා නමුත් මට තව ප්‍රශ්න තියෙනවා මම සමහර විට වෙන දවසක ආයෙ යන්න එකතු කරගෙන මේ වෙලාවත් යන නිසා මෙතන ඔබ වහන්සේට ගොඩක් පින් හරිම සුන්දරයි ආශ්චර්යමත් ඉතින් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දැකීම පිණිස මේ උතුම් ධර්ම දේශනාව කිරීමෙන් ලැබපු පුණ්‍ය කර්මයක් උපකාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා බොහොම පින් සමිංහන්සේ හොඳයි බොහොම පිං. සම්පූර්ණනේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කොහොම ස්තුතියි බොහොම පැහැදිලිව මේක කියලා දුන්නට මේ මේ මට දැනගන්න ඕනේ මේ සූත්‍රයේ තියෙන මොන නිකායද ත්‍රිපිටකයේ මොකද ඒ නෝඹරේ සුත්ත නිපාතේ මහත්ය මොගරාජ සූත්‍රය මොගරාජ සූත්‍රයේ උද්දක නිකායේ සුත්ත නිපාතේ කියන්නේ එතකොට සුත්ත නිපාතේ තියෙන සූත්‍රය එච්චරම මේ ලොකු දීර්ඝ සූත්‍රයක් නෙමෙයි බොහොම ગાථා කීපයක සූත්‍රයක්. ඒක ඒ සූත්‍රයම මේ දැක්වෙනවා. ඒ කියන්නේ ඒක තවදුරටත් විස්තර කරමින් දක්වලා තියෙනවා නිදේශපාලයේදී. මහා නිදේශපාලයේදී මොගරාජ සූත්‍ර නිර්දේශ නිर्देशය කියලා එකෙදි දකින්න පුළුවන්කම තියෙනවා. ඒකෙදි වඩාත් විස්තරාර්ථ සහිතව ඔකේ ඔය කාරණා ටික ඔය මම කියපු කාරණාව ගොඩක් පැහැදිලි කරන තවත් අමතර සූත්‍ර දක්වමි. එක කුද්දක නිකායේ නිर्देश පාළියේදී. මේ සූත්‍රය කාටද හාමුදුරනේ දේශනා කරේ බුදුහාමුදුරුවෝ? මෝගර කියන මේ බ්‍රාහ්මණයට තමයි දේශනා කරන්නේ බ්‍රාහ්මණ කාටද. පාරායන වග්ගය බලන්නකෝ මහත්තයා මේ සුත්ත නිපාතේ. පාරායන කියලා වග්ගයක් තියෙනවා සුත්ත නිපාතේ. බොහොම පිං හාමුදුරුවෝ. අවසරයි හාමුදුරනේ. ඔව්. හාමුදුරනේ මට ප්‍රතිපදාව ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම එකෙන් එකක් අහන්න කැමතියි. දැන් අපි ලානත් ත්‍රිත්වයේ ඉඳලා ඒකත්වයට යනකොට ප්‍රතිපදාවේදී අපි ආනාපාන සතිය කායම් පස්සනාව කරනකොට අපි දැන් හුස්මට හිත තියලා ආනාපාන සතිය අපි ඉස්සලා හුස්ම බලනවා එතකොට එතන රූපේ විදිහට හුස්ම තමයි අපි ගන්නෙ ඊට පස්සේ අපි ඒ හුස්ම දිහා බලාගෙන ඉඳලා අපිට ඒකේ වෙනස පේනවා ඊට පස්සේ ඒක එක සියුම් වෙලා යනවා. ඊට පස්සේ අපි අපි අර ගොඩාක් අරමුණු වලින් තිබුණ හිත එක අරමුණට අරගෙන ඊට පස්සේ අපි මේ රූපේ බලන්න මහන්සි වෙනවා. එතකොට හුස්ම ගෙවුනම ඊට පස්සේ අපිට බලන්න පුළුවන් අපේ ශරීරයේ තියෙන වෙනස් වීම් ඒවා ටික ටික ඒ කියන්නේ වේදනාව නැති වෙලා ගිහිල්ලා වේදනාවල් ටික ටික සංසිඳිලා එහෙම අපි බලනවා. එතකොට අපිට බලන්න පුළුවන් දැන් වේදනාව වේදනානුපස්සනාව පැත්ත ගත්තම ඒක සංසිඳි ඒක වේදනාවල් ඒ විදිහට බලාගෙන යනකොට ඊට පස්සේ මේක ඔක්කොම සංසිඳුනම අපිට බලන්න පුළුවන් මේ රූපේ වෙනස් වෙන හැටි. එතකොට මට මට ඒක ප්‍රශ්නේ ආවේ දැන් ඔබ වහන්සේ අර මානසිකාරයයි නුවණයි ගැන කිව්වනේ. එතකොට මානසිකාරය කියන්නේ ඇත්තටම අපි අර රූපේ වෙනස් වෙන ඒවා අර ඇතිවෙන සෙන්සේෂන් ඒ කියන්නේ කම්පන වගේ ඒවා දකින්න එක තමයි මානසිකාරය. එතකොට අර සම්පූර්ණම රූපය බිඳිලා යනවා මේ සම්පූර්ණම මේ රූපය ඒකට කියන්නේ ඩිසෝල්ව් වෙනවා වගේ ඒ කියන්නේ නැතුව යනවා වගේ දැනෙන එකද නුවණ නුවණ සහ ඒ කියන්නේ නුවණ කියන එක සහ මානසිකාරය කියලා එතනදී අදහස් කළේ දැන් අපි එකපාරම අපිට වර්ණ රූපය ප්‍රකට නොවන තැනක අපි මානසිකාරයේ පවත්වාගෙන යනවානේ දැන් අපි හිතමු උදාහරණයක් ඇටියට දැන් ආනාපාන සතියම ගන්නකො එකපාරම ආශ්වාසය ගිහිල්ලා ඒක ප්‍රකට වුණේ නැහනේ අපිට සිද්ධ වුණා ඉස්සෙල්ලාම ආශ්වාස ප්‍රශ්වාස ගැන දැනුම් නැතුව ඒ පිළිබඳව හිත පිහිටෝගෙන ඉඳලා එහෙම එහෙම කරගෙන යන්න. එතකොට ඉපදුනාට පස්සේ අපිට ආපහු අවශ්‍ය නැහැනේ ඒ තුල ආපහු අර විදිහටම පරිග්‍රහණය කර කර යන්න අවශ්‍ය නැහැනේ. අපිට ඒක ප්‍රකට වෙනවා එතකොට. දැන් ප්‍රථම ධානයේ ඉපදවීම සඳහා අපි උත්සාහවත් වෙනවා ඉපදුනාට පස්සේ අපි ආයෙත් ධානය උපදවන්න අපි උත්සාහවත් වෙනවා කියලා ආයෙ අර විදිහට මෙනෙහි කිරීම වෙන්නේ නැහනේ එතකොට අපි හෙලි හිත තියෙනවා අන්න ඒ ධානයේ වගේ දකින්නකො නුවණ කියන එක එතකොට මානසික මේ ධානයේ උපදව ගැනීම පිණිස අපි පවත්වපු හිතපු එක අන්න ඒ වගේ තමයි ඒ කියන්නේ ධානයේ නුවණ නම් මානසිකාරය වගේ දකින්න ඒ වඩපු මාර්ගය එතකොට අපිට මානසිකාර්ය කියන එකෙන් අදහස් කරන්නේ අපි රූපය දිහා විදිහ. ඒ කියන්නේ මේක අනාත්ම රූපයක් හැටියට අපිට ප්‍රකට කරගන්න යනකොට කාය අනුපස්සනාවේ කෙස්ලොම් නියද සම්මාස්ට මිදුළු කියලා දකින්න තැන සතර මහා ධාතුව කියලා අපි හිතන තැනත් මේ හිතන හැමදේම අයිති වෙන්නේ මානසිකාර්යය කියන දෙයට. හැබැයි මේ මානසිකාර්යය කරගෙන යනකොට ඇත්තටම මේකේ මේ අනාත්ම ලක්ෂණයක් නේ කියලා එකපාර අර Tamanට පෙනෙන ගතියක් තියෙන, පෙනෙන බවක්. ඒ කියන්නේ මේකේ තියෙන අනාත්ම ස්වභාවය පිළිබඳ වැටහීමක් තියෙන අවබෝධයක්. අපි ඒකට තමයි ප්‍රඥාව කියලා කියන්නේ නුවණ කියලා අදහස් කළේ. එතකොට මේ නුවණ කියන එක අර කණ්ණාඩි දෙක වගේ තමයි. ඒක දාගත්තාම අපිට බලන්න පුළුවන්. අපි දැන් දරුවා කියන රූපේ පේන තැනක අපි විදර්ශනා කරනවා. අපි මෙතන පටවිය අපෝතේජෝ වායෝ මහා ධාතුවක් ආධ්‍යාත්මික පටවි ධාතුව හා බාහිර පටවි ධාතුව සමානයි පටවි ධාතුවේ වෙනස්කමක් නැත්තේ නෑ කියලා අපි රූපේ විදර්ශනා කරනවා. ඒ රූපේ ගැන අපි හොඳට බලනවා. ඒ බලාගෙන ඉන්නකොට අපිට පේනවා රූපය කියන දේ සතර මහා ධාතුවෙන් තොර දෙයක් වෙන ඇත්තේ නෑ. ඉතින් ධාතුව මාත්‍රයක් ඇති තැනක වර්ණ සටහන් මාත්‍රයක් විතරයි ඇහැට ගැටෙන්නේ කියලා අපිට අන්න ඒක ඇති කරගන්න ඒකත්වයක් තමයි සතර මහා ධාතුව කියන එකෙන් ඇති කළේ. එතකොට ඒ ඇති කරගන්න අපි අර හිතපු එකට තමයි මනස්කාරය කියලා කිව්වේ. ඒක තැනකිලගෙන හෝ අපි ඉරියව් පැවැත්ම තුළ හරි අපි ඒක දිහා බලාගෙන ඒ පිළිබඳව හිතන කමට තමයි මානසිකාරය කිව්වේ. හිතීම තුළ ඇති වුණු අවබෝධයට තමයි නෝන කියලා පාවිච්චි කළේ. එහෙමයි එතකොට දැන් ඒ ඒ දැන් අපි මේ භාවනාවේදී භාවනාවේදී ඇතිවෙන නුවණ ඇත්තටම ආපහු සාමාන්‍ය ජීවිතයට ආපුහම ඒක ඒක ප්‍රගුණ කිරීම ආය ආය ආය කරන එකෙන්ම තමයි ඒක ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. හරියටම ඒකම තමයි අපිට සිහිය සහ නුවණ පවත්වන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ භාවනාව කියලා කියන්නේ ජීවිතේ ජීවිතේ භාවනාවක් වෙන්න ඕනේ අපිට අතරම. ඒක ඒක තමයි අපි පවත්ගෙන යන්න අවශ්‍ය හැම තැනකදීම පවත්ගෙන යන්න අවශ්‍ය චතුරංග සමන්නාගත වීර්යය කියලා අපිට අදහස් කරන්නේත් ඒක තමයි. ඒකට ඒ සිහිය සහ නුවණ කියන දේ අපි කොච්චරක් දුරට භාවිත කරනවද කොච්චරක් දුරට පාවිච්චි කරනවද ඒ තාක් දුරට කෙලෙසුන්ගේ ගෙවීම ආශ්‍රවයේ ගෙවීම සිද්ධ වෙනවා ඒ තාක් දුරට. එනිසා අපි අර අපේ දිනදා ජීවිතය තුළ මේක භාවිතයට ගන්න අවස්ථාව වැඩි කරන්න ඕනේ. එහෙමයි ඒමයි බොහොම පින් හන්තරන පැහැදිලිව. සමතුලිතව ධානය ලැබීම අත්‍යවශ්‍යද රහත් ලැබීමට? ධානය ලැබීම අත්‍යවශ්‍යම නැහැ. දැන් අත්‍යවශ්‍යම නැහැ කියන්නේ මෙහෙම. දැන් ධානය නොලබා කිසිම කෙනෙක් සෝතාපට්ටි ඵලයකටවත්පත් වෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ධානය අත්‍යවශ්‍යයි කියන දේ. ඒ කියන්නේ අපි හිතමු විදර්ශනාව දියුණු කරගෙන යනකොට විදර්ශනාව නිසා කෙනෙක් සෝතාපට්ටි ඵලය ප්‍රත්‍යක්ෂ කරනවා. සෝතාපට්ටි ඵලය ප්‍රත්‍යක්ෂ කරන වෙලාවේදී ඒ මොහොතේදී එයාගේ හිත අවම ප්‍රථම ධානා මට්ටමේ තියෙන චිත්ත ඒකාග්‍රතාවයක්වත් ඒ හිතේ පවතිනවා. ඒ නිසා ඒ ධානය සහිතව තමයි යා ප්‍රථම ධානයටපත් වෙන්නේ. හැබැයි ධානයේ ප්‍රථම ධානයටපත් මේ සෝතාපට්ටි ඵලයටපත් වෙන්නේ. සෝතාපට්ටි ඵලයටපත් වුණාට පස්සේ ආපහු ධානයේ පැවැත්මක් යාට නැති වෙලා යන්න පුළුවන්. හැබැයි ඒ ඒ වෙලාවේ හටගත්තේ සිත ඒහා සමාන ඒකාග්‍රතාවයකින් යුක්තව තිබුණ සිතක් නිසා සෝතාපට්ටි ඵලය ඵල සිත එයාට හටගත්තේ ප්‍රථම ධානය සහිතවමයි. ဒုတိ ය ධානය සහිතවම දෙවෙනි ධානය උපදවගත්ත කෙනෙක් නක්. නිසා ඔව් මේ ප්‍රථම ධානය සහිතව තමයි මාර්ගඵල මාර්ගඵල ලැබෙන සිතක් ගැන අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. එනිසා නමුත් දැන් අපි ධ්‍යාන උපදවනවා කියලා දැන් සමතේ විතරක් වඩමින් අපි දැන් ධ්‍යාන ඉපදවීම සඳහා අපි උත්සාහවත් වෙනවා. එතකොට ඒ නිමිති අරගෙන පරිකර්ම කරලා එහෙම ධ්‍යාන ඉපදවිය යුතුයි කියන එකක් වෙන්නේ නැහැ. භාවනා කරලා සමතේ විතරක් වඩලා ධ්‍යාන ඉපදවිය යුතුයි කියලා එකක් නැත්තේ නැහැ. ඒක අනිවාර්ය කරන්න පුළුවන් කමක් නැහැ. ධ්‍යානයේ ලක්ෂණය තමයි හැම වෙලාවකදීම චිත්ත ඒකාග්‍රතාවය ගොඩනගෙන එක. ඉතින් ඒක ගොඩනගෙන්න පුළුවන් කෙනෙකුට විපස්සනාව හරහා. එතකොට එයාට පෙරපසු නැතුව ඒ විපස්සනාව හරහා එයාට සෝතාපට්ටි ඵලසිත ප්‍රථම ධානය සහිතවම තමයි සෝතාපට්ටි ඵලසිත උපදින්නේ. ඒ කලින් එයා ධානය උපදගත්තේ නැහැ ඊට කලින්. හැබැයි සෝවාන් වෙන මොහොතේ යා ප්‍රථම ධානය සහිතව තමයි සෝවාන් උනේ. අන්න ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අනිවාර්යයෙන්ම ධානය උපදවාගෙන ඉඳලා ඒ වෙනම විදර්ශනා වැඩි යුත්තේ කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. එහෙම වුණොත් ඒක ප්‍රතිපදාව මේ ගිහි ගෙදර ඉන්න කෙනෙකුට ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් බවට පත් වෙනවා. මොම් පැහැදිලි හඳුනන්නේ. අවසරයි හඳුනන්නේ මට තව ප්‍රශ්නයක් අහන්න. ඔව්. දැන් අපි මේ විදර්ශනා භාවනාව පුරුදු කරනකොට සතිය වැඩුණු බවට තියෙන සාධක කොහොමද? ඒක අපි දන්නේ සතිය වැඩුණා වැඩෙනවා කියලා. සතිය වැඩෙන බවට අපිට තියෙන ප්‍රධානම සාධකය තමයි අපිට ඒ ඒ මොහොතේ පවත්වන සිහිය සිහිවත් බව කියන එක. ඒ කියන්නේ තමන්ගේ හිත දැන් මොන අරමුණකද පවතින්නේ මේ දැන් රාගයක් ඇති වෙනවද, දේශයක් ඇති වෙනවද, මෝහයක් ඇති වෙනවද, එහෙම නැතිනම් විතරාගී සිතක්ද තියෙන්නේ, මොකද්ද අපිට මේ වෙලාවේදී තියෙන්නේ කියලා. අපිට අපේ හිත පිළිබඳවම අපිට සිහිය පවතිනවා නම් ඒක තමයි අපේ සිහිය වැඩෙනවා සහ වැඩුණු බවට අපිට තියෙන නුවණ ඒ කියන්නේ සිහිය වැඩුණු බවට අපිට තේරුම් ගන්න තියෙන දේ. ඒක වෙන්නේ නැත්නම් අරමුණු වෙනවා දන්නේ නැත්නම් යනවා දන්නේ නැත්නම් එතන කියන්නේ සිහිය නැහැ. අපි සිහිය වඩන්න ඕනේ. සිහිය වඩන්න කියලා අපිට 아무තු දෙයක් කරන්න වෙන්නේ නැහැනේ. අපි අර සති නිමිත්තේ හිත පිහිටවා ගැනීම සහ භාවනා කර්මස්ථානයක සිහිය පිහිටවා ගැනීම තුළම තමයි සිහිය කියන දේ දියුණු කරන්න වෙන්නේ. එතකොට ඒ නිසා ඒතනක සිහිය පිහිටෝගෙන දියුණු කරනකොට අපිට පුළුවන් ඒ ඒතන හිත පවත්වා ගන්න. කියන වර්තමානයේ තුල තමන්ගේ හිත පවතින්නේ මොන තැනකද කියලා Tamanට හැම වෙලාවකදීම සිහිය උපද්දලා දෙනකම තමයි සිහියේ ලක්ෂණය. එතකොට එන අරමුණු පිළිගන්නේ කොහොමද? ඒ අරමුණු ගැන කෙලෙස් වශයෙන් දැහැසිරෙන්නේ, يعني රාග වශයෙන්ද, දෝෂ වශයෙන්ද, මෝහ වශයෙන්ද, එහෙම නැතිනම් ඒක අනිත්‍ය වශයෙන් දකිමින්ද, දුක් වශයෙන් දකිමින්ද කියන එක ගැන යාට දැනුමක් තියෙනවා. එතකොට ඒ දැනුම නැත්තම් ඒ කියන්නේ එතන සිහිය නැහැ. එහෙමයි. එතකොට හම්බුනේ එදිනෙදා දේවල් කරනකොට දැන් තමන්ගේ කයට හිත යොමාගෙන ඉන්න එක කමක් නැද්ද මොකද දැන් මොන හරි කම්පන තේරෙනවා නම් හරි මොන හරි සෙන්සේෂන් ඇඟේ චංචලයක් මොන හරි දැනෙනවා නම් ඒකට හිත තියාගෙන දවස සාමාන්‍ය අනිත් වැඩවල කරද්දී ඒක ඒක කමක් නැද්ද? ඒක සත්‍ය ලක්ෂණයක්ද? එහෙම ඒක ඔක ඇත්තටම මේ සාමාන්‍යයෙන් මම එක ඍජුව කිව්වොත් නම් මම අර්ථ කරන දෙයක් නෙමෙයි සංවේදීතාවයේ බැලීම කියන එක යම් භාවනා සම්ප්‍රදායක් තුල ඒක උගන්වනවා නම් තමයි. හැබැයි ඒක ත්‍රිපිටකය තුල හරි කොහොමවත් මම දකින්නේ නැහැ. ඒ සංවේදීතාවය ගැන මෙනෙහි කිරීම තියනවා කියන එක. ඒ දේ මෙනෙහි කිරීමෙන් සමහර අය ධර්ම මාර්ගය තුල වැරදි තැන් වලටපත් වෙලා මානසික වශයෙන් උත් යම් කිසි තත්ත්වයන් වලටපත් වෙච්ච අයත් මට මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා මම හිතනවා සංවේදීතාවයේ බැලීම කියන දේ බුදුරජාණන් වහන්සේ අනුමත කළ දෙයක්ුත් නෙමෙයි. ඒක එක පැත්තකින් ගත්තාම වේදනානුපස්සනාවක් නෙමෙයි. වේදනානුපස්සනාවක් නෙමෙයි කියලා කියන්නේ ඒකේ වේදනාව කියන දේ නෙමෙයි ප්‍රකට වෙලා තියෙන්නේ කායික ලක්ෂණය තමයි ප්‍රකට වෙලා තියෙන්නේ එතනදී. ඒ නිසා කය අනුව සිහිය පවත්නවා නම් අපිට කය අනුව පවත්න සිහිය හැම වෙලාවකදීම පවත්වන්න එතන තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට කර ගැනීම සඳහා ඒක තමයි කය අනුව පවත්න සිහිය බවට පත් වෙන්නේ. සිහිය විතරක් ඍජුව පවත්වන්න ඕනේ නම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා දේශනා කරපු විදිහට නාසිකාග්ගේවා මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා කියලා පින්වන්නේ නාසිකාග්‍රේ හෝ මුඛ නිමිත්තේහි තොල් දෙක අතර සිහිය පිහිටියේ වේ මනාව පිහිටියේ වේ කියලා අන්න එතන සිහිය පිහිටව ගන්න සිහිය කියන දේ විතරක් පවත්වන්න අවශ්‍ය එතකොට ඊට අනුරූපව කය පිළිබඳව නැඹුරු වෙලා ඉන්න අවශ්‍ය නම් එක්කෝ සතර මහා ධාතුව විදිහට හරි එහෙම නැතිනම් කුණපෝට්ටාසයන් විදිහට හරි ඒ විදිහට කය කෙරෙහි නැඹුරු වෙලා ඉන්න සංවේදීතාවයේ පැත්තට මට වඩා ඒක මම හිතනවා ත්‍රිපිටකයටත් ධර්ම මාර්ගයටත් හැම පැත්තකටම ප්‍රායෝගිකව අපි අත්දැකිය යුතු පැත්ත ඒකයි කියලා. ඒකයි හම්බුනේ. පැහැදිලි. සංසාර එතකොට හඳුනේ ප්‍රඥා එතකොට වේදනානුපස්සනාවේ දැන් වහන්සේ කියන්නේ දැන් අපේ ශරීරයේ සංවේදිතාව කියලා කියන්නේ දැන් සම්බන්ධ කරන සමහරලාට තේරෙනවා නිකන් ඇඟ මේ ඇඟේ අර හෘද ස්පන්දනයත් එක්ක ඇඟේ මේ ඒ මේ වගේ ඒ සංවේදීතාවයක් තේරෙනවා. ඒකට ඒ වගේ එකක් ගැන මේ හිත යොමු කරන එකද වහන්සේ කිව්වේ ඒක සුදුසු නෑ කියලා ඔව් තමයි ඇත්තටම මේ අදහස් කළේ ඒක සුදුසු නැහැ කියලා මොකද ඒක කායික වශයෙන් ඇති කරගන්න ඒ මට්ටමේ වේදනාව නෙමෙයි වේදනානුපස්සනාව කියලා අදහස් කරන්නේ වේදනාව කියන තැනදී ඒකෙදී වේදනා ස්කන්ධය කියන තැනදී තැනයි අපිට ප්‍රකට වෙන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ සංවේදිතාවය බැලීම ආදී රූපය ඇසුරු කරගෙන පවතින තැනකින් රූපයේ සම්මිශ්‍රව යන දෙයක් හැටියට නෙමෙයි එන්නට ඕනේ සුඛං වේදනං වේදීමාන සංවේදනං වේදයාමීති පජානාති කියනකොට සැප වේදනාවක් විඳිනකොට සැප වේදනාව විඳින බව දැනගන්නවා දුක් වේදනාවක් විඳිනකොට දුක් වේදනාව විඳින බව දැනගන්නවායි කියනකොට එතන පැවැත්විය යුතු අනුපස්සනාව හැටියට අපි දැනගන්න ඕනේ දේ තමයි අපිට ඒ වේදනාව රූපය හා සමග එකතු වෙච්ච දෙයක් රූපේ පවතින දෙයක් හැටියට අපි නොදක ඒ වේදනාව කියන එක හිතේ හටගත්ත ධර්මයක් ඒ හටගෙන ඉතිරි නැතුව නැති වෙන දෙයක් හැටියට අපිට දකින්න පුළුවන් විදිහට ඒ වේදනාව ප්‍රකට කරගනිමින් වේදනාව අනුව සිහිය පවත්වන එක තමයි අපි එතනදී කල යුතු දේ බවට පත් වෙන්නේ. එහෙම නැතිනම් අපි කය ඇසුරු කරගෙන ඒ පවත්තන සංවේදිතාවය කියන එක නම් ඒතරම්ම ඒක ඒ කියන්නේ යම් කිසි චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනගන්න බෑ කියන එක මම කියන්නේ නැහැ. චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනගන්න පුළුවන්. හැබැයි මේ චිත්ත ඒකාග්‍රතාවයේ කලමනාකරණයක් හරියට නොකරගත්තොත් ඒකේ ආදීනවත් අපිට ලැබෙන්න පුළුවන් එක. ආදීනවා කියන්නේ ඒක බොහොම භයානක තැනකට අපිව අරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට කොතනකදීවත් ඒ බව අනුදැනවදාරලා නැහැ. ඒක Amén, amén. Ah, vamos fingir ver. ප්‍රශ්න ස්වාමීනාංශ ආය ප්‍රශ්නයක් අහන්න අවසරද ඔව් ස්වාමීනාංශ දැන් හුස්ම ගන්නකොට ආනාපාන uh, සතියදී අපි ඒකේ ලක්ෂණ බලනවනේ ඒක දිගද කොටද uh, මෘදුද ගොරෝසුද ඒ විදිහට අපි um, ඒක බලනවා ඒ වගේම කයේ යම් කිසි වෙලාවක යම් කිසි උණුසුම් ස්වභාවයක් යම් තැනක නැගගෙන එනවා නම් සීතල ස්වභාවයක් එනවා හන යනවා එයාට තේරෙනවා නම් එයා ආවා කියලා දැනගන්නවා ගියා කියලා දැනගන්නවා එතකොට ඒ විදිහට එන එන ශරීරයේ නැගෙන යම් වේදනාවල් වල ලක්ෂණ දකිමින් සිටීම. කියන්නේ ඒක ඒ මොහොතේ දැකීම මේක ඇති වෙනවා නැති වෙනවා මේක මෙහෙම ස්වභාවයක් ඒ විදිහට අයිඩෙන්ටිෆයි කිරීම මේ බොජ්ජංග ධර්ම වැඩිවීමට උපකාර වෙන්නේ නැද්ද? අ අපිට මොන බොජ්ජංගේද අපිට ඒ තුල වැඩිනවා කියලා අපි අදහස් කරන්නේ. ඒ කියන්නේ සතිය සහ ප්‍රඥාව කියන දෙකම වැඩින්නේ නැද්ද? සති සම්බොජ්ජංගය කියන එක අපිට බොජ්ජංග ධර්මයක් විදිහට වැඩෙනකොට ඒ විදර්ශනා නුවණ හා පවතින සිහිය තමයි එතනදී අදහස් කරන්නේ. එතකොට ඒකෙන් සිහිය කියලා කියන්නේ අර කය පිළිබඳව පවතින, ඒ කියන්නේ අර විදිහේ තැනක පවතින සිහියක් නෙමෙයි. ඒ තමාගේ හිත විදර්ශනාව පිළිබඳව ඒ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව පවත්තන සිහිවත් බව තමයි එතනදී සති සම්බොජ්ජංගයේ හැටියට දක්වන්නේ. කියන්නේ ඒ ඒ ආයතන ධර්මයන් අනුව ගියපු අනුව යන දේවල් ගැන අපි මානසිකාරයේ පවත්තන සිහිය කියන එක. එතකොට ප්‍රඥාව කියන දේ එතනදී හම්බෙන්නේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් හැටියට. එතකොට ඕක යම් පමණකට හෝ ආදේශ කරනවා නම් ආදේශ කරන්න පුළුවන්කම තියෙන්නේ වේදනාවට කියනවට වඩා ඒකට කායික වශයෙන් ඇති කරගත්ත පොට්ටබ්බයක් කියන තැනකදී විතරයි ඔක ආදේශ කරන්න පුළුවන්කම තියෙන්නේ. මොකද කයට කෙලින්ම සැප සහ දුක කියන දේම ස්පර්ශ වීම තුළ ගොඩනගෙනවා. ඒ කියන්නේ කායික වශයෙන් ගොඩනගෙන කාය සංපස්සයම සැප සහගත වූ දුක් සහගත වූ ලෙස ගොඩනගෙන එකම සංපස්සය තමයි කාය සංපස්සය කියන දේ. එනිසා කාය සංපස්සය කියන දේ පිළිබඳව කය පිළිබඳව නුවණ පැවැත්වෙනවා පැවැත්වුවා නම් ඒක ගැටලුවක් ඇත්තේ නැහැ. කය පිළිබඳව නොවන පැවැත්වුණා ගැටලුවක් නැහැ කියලා කියන්නේ කයත් එක්කමයි ඒක උපදින්නේ. ඒ කියන්නේ ඒ වේදනාව කියන දේ සැපසහගත වූ වේවා දුක්සහගත වූ වේවා ඒ ස්පර්ශය ඇති වෙන ඇති වෙන්නේ කයත් එක්කමයි ඒක කයත් එක්කම නිරුද්ධයි කියලා මේ අඩි පහක හයක මම කරගත්ත කයෙන් මිදෙන මට්ටමට පවත්වන මානසිකාරයක් බවට පත් වුනොත් ඒ තුළ අපිට ඇති වෙනවා විදර්ශනාමය ප්‍රඥාවක් සහ ඒ අනුව වර්තමානය තුළ හිත පවත්වා ගන්න කමක් ඒ තුළ ගොඩනගෙනවා. ඒ නිසා එතන ඒ විදිහට බලනවා නම් ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි අර සමහර අද අපි දකින්න තියෙන අපි අද දකින සමාජය තුළ ඇතම් වෙලාවට කයෙහි සංවේදීතාවයන් පිළිබඳව අවධානය යොමු කිරීම සිහියයි කියන තැන නම් එච්චරම අනුමත කරන්නට පුළුවන් තැනක් නෙමෙයි. එතකොට විදර්ශනාව කියන වචනය ගත්තොතින් ඒක අරමුණේ ලක්ෂණ ලක්ෂණ හොඳින් දැක ගැනීම කියන කාරණය නෙවෙයිද? විදර්ශනාව කියලා කියන්නේ ඒක විශිෂ්ට දර්ශනාර්ථයෙන් කතා කරන දෙයක්නේ. එතකොට ඒකෙදී අරමුණෙහි ලක්ෂණයි කියනකොට අපි ගන්න අරමුණ මොකක්ද කියන එක ගැන අපිට කතා කරන්න වෙනවානේ. ඒ කියන්නේ දැන් අරමුණු වෙන්න තියෙන මූලස්ථාන තියෙන්නේ ආයතන හයක්නේ තියෙන අරමුණක් ඇති වෙන්න පුළුවන්. ඒකට ඔය ආයතන හයෙන් පරිබාහිරව මොකක්වත් කතා කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා තමයි කිව්වේ සංවේදීතාවයේ බැලුවත් ඒකෙදි සිහිය සහ නුවණයි කියන දේ ගැන ඇති වෙන්නට ඕනේ. ස්පර්ශය ඇතිකල්ලි කය කය ඇතිකල්ලි ස්පර්ශය ස්පර්ශය සහ කය ඇතිකල්ලි ඒ පිළිබඳව ඇති වුණු කාය විඥාණය මේ තුන් දෙනාගේ එකතුව නිසා හටගත්තු ධර්මයන් පිළිබඳව පවත්වන නුවණක් මිසක ඒ ටික හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ බවට ඇති කරගන්න නුවණක් මිසක එතනින් එහා දෙයක් හෝ එතනින් මෙහා දෙයක් නොවිය යුතුයි එතන පවත්වන සිහිය සහ නුවණ කියන එක. ඒ නිසා විදර්ශනා වශයෙන් ගන්නවා නම් අපිට ගන්න වෙන්නේ ඒතන තමයි. කො ස්කන්ධ පරයයන් නම් ස්කන්ධ පරයයන් ආයතන පරයයන් නම් ආයතන පරයයන් පටිසමුපාදයන් නම් පටිසමුපාද පරයයන්. එතකොට ඒ නිසක අතන බලාගෙන අර ඒ බැලීම නෙමෙයි. සම්මාස බොහොම පිං. අවසරයි හම්බුනේ. දැන් ආනාපාන සතිය කයනුපස්සනාව කරද්දී රූපය ඇත්තම ස්කන්ධ පරයයන් බලනකොට ඒ කියන්නේ මේ රූපය රූපේ කෙවිලා ඒකත් සංඥාවක් රූප සංඥාවක් වගේ තැනකට නේද අපි එන්නේ. රූපය දැන් ගෙවිලා කියන තැනදී අදහස් කරන්නේ රූපය කියන දේ ඇත්තටම හටගන්න උප්පන්න තැනක් තියෙනවා. ඒ උප්පන්න වුණ රූපය අගෙන නිරුද්ධයි ආරම්භය අපි නැවත කෙලෙස් ඇසරෙන්නේ. එතකොට එතන පතර මහ ධාතු රූපේ නෙමෙයි. එතන කදාම්රණේ ටික ඇහුන්නේ නැහැ හරියට. ඒ කියන්නේ එයක් පෙනුන තැනක තමයි අපේ එතනදී uppන්න රූපයක්. ඒ වෙලාවේදී බාහිර සතර මහා ධාතු රූපයක් තියෙනවා. සතර මහා ධාතු නිසා පවතින වර්ණ වර්ණ රූපේ පේනවා කියන තැනදී. එතනකොට එතනදී රූපය රූපේ විදිහටම පෙනී සිටීම සිද්ධ කරනවා. ඒ පවතින රූපය අරමුණු කරලම තමයි චක්කු විඥාන සිත කියන දේ චක්කු විඥානේ ඇති වෙන්නේ. හැබැයි මනෝ විඥාන මට්ටමේ සිත් ඇති වෙනකොට අර උපදවලා ගත්ත අරමුණක් මිසක යා ඇසුරු කරන්නේ ඒ හිතෙන් ඇසුරු කරන්නේ අර පවතින රූපේ නෙමෙයි. එතකොට එතනදී රූපේ නෙමෙයි අර රූපේ පිළිබඳව ඇති කරගත්ත දැනුම් පද්ධතිය තමයි අරමුණු කරගෙන අපි කෙලෙස් වශයෙන් හැසිරෙන්නේ. එතකොට ඒක අවස්ථා දෙකක්. ඔව් එතකොට හඳුරන්නේ දැන් අපි කායානුපස්සනාව කරද්දී අපි අපි බාහිර රූපයක් නෙමෙයි එතනදී අපි ඇඟනේ බලන්නේ. එතකොට එත එතනදී ඇත්තටම අර දැන් ඉස්සල්ලා අර බර රූපයක් පඨවි ආපෝ තේජෝ වායෝ එහෙම හැදිච්ච බර රූපයක්. හැබැයි ඒක ඒක බලන්න යනකොට ඒක නිකන් රූප සංඥාවක් වගේ තැනකට එනවනේ. දැන් රූපය ඒ කියන්නේ රූපය ඒ අර ශරීරේ බර නැතිලා ගිහිල්ලා ඒ වගේ තැනකට එනවනේ ඒක එතකොට ආරූප සංඥාවක් වගේ ඒ කියන්නේ ඇති වෙලා නැති වෙලා යන අර දිය වෙන වගේ එකක් වගේ තැනක් කියන මං ඒ කිව්වේ ආහ එච්චර දුර යන්න එපාම රූපේ කියන එක ඒ වගේ මට්ටමකට යන්න එපා. ඒකෙදී හැම රූපේ කියන තැන ප්‍රකට කරගන්න උත්සාහවත් වෙන්න සතර මහා ධාතු කියන මට්ටමකට විතරක්. එතනින් එහාට ඒක අරගෙන යන්න එපා. ඒක සංඥා මට්ටමක් කියලා නම් අපි ගිහිල්ලා අන්තිමට විඥානවාදයකට වැටෙනවා. ආ එතකොට අපි එතකොට ස්වාමීන් වහන්සේ දැන් කායානුපස්සනාවේදී අපි කොයිතරම් දුරට යන්න ඕනද කියලා කොහොමද දන්නේ භවනාව කරනකොට? කායනුපස්සනාවම ඇහැට උපය පිළිබඳව සත්‍ය කෙනෙක්ට පුද්ගලයෙක්ට කියලා ඇසුරු වෙන්නේ නැතිව එතන අනාත්ම සතර මහා ධාතු ධාතුවක් කියන තැන දකින්න පුළුවන් නම් ඒ මට්ටම හොඳටම ප්‍රමාණවත් කාය වැඩිම කියලා දැනගන්න. ඊට පස්සේ ඒ අනුව පුළුවන් විදර්ශනා කරන්න අනිත් පැත්තට උදේවැය සම්මර්ෂණය කරන පැත්තට නැඹුරු වෙන්න පුළුවන්කම තියෙන කියන්නේ සමුදේ ධම්මානුපස්සේවා වය ධම්මානුපස්සේවා කයින් විහෙරති සමුදේ වය ධම්මානුපස්සේවා කායස්මින් විහෙරති කියන තැනටපත් වෙන්න පුළුවන්කම තියෙනවා අන්න ඒ මට්ටමටපත් වුණාට පස්සේ මොකද ඒ මට්ටමේදී සතාතු රූපේ අසුරු කරගත්ත තැන කියලා කොහොමද මට කෙනෙක්ව පෙනුනේ කියන දේ පිළිබඳව බලන්න යනකොට මෙන්න මේ හේතු ටික ඇතිකම් මේ හේතන එක ඉතුරු නැතුව නැතුණා නේද කියන එක දකින්න පුළුවන්කම තියෙනවා එහෙමයි හඳුනි ඒ කියන්නේ සංඥාවට නොගිහින් එතනින් පල්ලෙහා ඔතන දකින්න සමුදේවය දකින්න එක තමයි කරන්නේ කරන්න අවශ්‍ය වෙන්නේ මොකද අපි සංඥාවක් කියලා දැක්කත් ඒක අපේ රූපය පිළිබඳව කරගන්න යම්මක වැරදි පරිචර්යයක් විතරයි එහෙමයි. එතකොට හාමුදුරනේ මම මට මතක නැහැ කොතනද කියලා මම දැනට කියෙව්වා දැන් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා අර ditta ධම්ම සුඛ විහරණය සඳහා වඩන්න කියලා මේ මොනවාද ධානය වැඩුවට ප්‍රශ්නයක් නැහැ විත්ත ධම සුඛ විහරණයට. ඒ කියන්නේ අපිට මේ මාර්ගයේ ඉන්න එක එක අර ඒ කියන්නේ අර අර අපිට ඒක අර අර ප්ලීසින් Um, අර ඒක සැපක් දැනෙනවානේ එතකොට ඒක කරලා ඒ අතරේ භාවනාව කරනවා එතකොට අර ඒක ඒක දිගට නැත්නම් භාවනාව අර um, මොකක්ද ඒක කියන්නේ නීරස වෙනවානේ එතකොට එක්කම්ම සුඛ සාම නෙමෙයි බුදුරජාණන්ට දේශනා කරනවා මහණෙනි ධ්‍යාන වඩන්න ජහයත බික්කවේ මහණෙනි ධ්‍යාන කරන්න කියලා දේශනා කරපු ගොඩාක් තැන් තියෙනවා ඒකේදී අදහස් ලෝකෝත්තර දර්ශන ප්‍රතිසන්යුක්ත ඒ කියන්නේ ධාන ධානය පිළිබඳව කතා කරනකොට දැන් සෝතාපට්ටි ඵලයේ සහිත ප්‍රථම ධානය සෝතාපට්ටි මේ කියන්නේ සකදාගාමි ඵලයේ සහිත ප්‍රථම ධානය එහෙම තමයි ඒ ටික ගැන කතා කරන්නේ එතනදී ඒ අදහස් කරන්නේ එන්න ඒ මට්ටමේ ධානයයි ඒ නිසා දැන් දැන් පිට ධම්ම සුඛ කරන්නේ දැන් ඒක අභිරමණය කරමින් එතන රැඳිලා ඉන්නවා කියන දේ නෙමෙයි. හැබැයි කාම සංඥාවට වැඩිය ඒ සංඥාව හොඳයි කියලා දේශනා කරනවා. එතකොට ඒකට වැඩිය අරූප සංඥාව හොඳයි. අරූප සංඥාවට වැඩිය මේ දැන් නේව සංඥා නා සංඥා එතන යනවනම් ඒක හොඳයි. හැබැයි නිබ්බානං වා උපනිදාය සබ්බපත්ති සබ්බපත්තිය දුගතින් කියන. කියන්නේ නිවන හා සාපේක්ෂව සියලු උප්පත්තීන් දුර්ගතීන් වගේ කියන. ඒකට අර වගේ මට්ටම් මට්ටමුත් ඒ ඒ තැනට සාපේක්ෂව අපි දත යුතු වෙනවා. එහෙමයි හාමුදුරනේ මට එතකොට තව ප්‍රශ්නයක් එනවා ඒත් එක්ක දැන් ඒ කාලේ අර ආලාර කාලාමලයි ඒගොල්ලන්ගේවා වඩලා හිටපු අයට උද්දකරම් පුත්‍රලාගේ ඒගොල්ලන්ගේවා වඩලා හිටපු අයට අර බුදුහාමුදුරුවෝ අර ඒ ඒ මේ හරියට මේක දෙනකොටම අල්ලගන්න පුළුවන් වුණානේ ඒවා වඩලා තිබුණ නිසා ඒ කියන්නේ ඒගොල්ලෝ අර රූප රූපේ එහෙම ගොඩාක් වඩලා රූප සංඥාව නැති කරලා එහෙම කිහිල්ලා තිබුණ නිසා ඒගොල්ලෝ ටංකාල ඇල්ලුවානේ මේ ධර්මයේ එතකොට ඒක වඩන එක ඔබ වහන්සේ කියන එක මම එහෙම පිටින්ම පිළිගන්නවා මොකද ඒක ඒක අපි වෙන පැත්තකට යන්න පුළුවන් ඒක අනිවාර්යයෙන්ම දැන් මේ මේ ධර්මයේ එහාට ගිහිල්ලා අර තැනක තැනක රැඳිලා ඉන්න පුළුවන් වෙනවා ඒකේ. නමුත් ඒ වගේ අර කල්ලා ගන්න පුළුවන්කම තිබ්බ නේද ඒ කාලේ ඒ අය. දැන් ආලාර කලාම ආදී දැන් ඒ අය කියන්නේ ධර්මය අවබෝධ කරගන්න දැන් පුළුවන් මට්ටමක මනස මොහුකුරා ගියපු නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා මේ අයට ධර්මය කියන්න පුළුවන්ද කියලා මෙනෙහි කරලා බැලුවෙත්. එතකොට මේ නමුත් දැන් අපිට ඇත්තටම චිත්ත ඒකාග්‍රතාවයේ තියෙන කෙනෙකුට චිත්ත ඒකාග්‍රතාවයේ නැති කෙනෙකුට කියනවට වඩා වඩා වේගයෙන් මේ ධර්මය අවශෝෂණය කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද නීවරණ ධර්මයාගේ මනස තුල නැති නිසා. ඒ කියන්නේ යටපත් කරලා තියෙන නිසා යා. ඒ නිසා මේ ඒකාග්‍රතාවය සුළු කොට තකනවා නෙමෙයි මෙතනදී. ඒ කියන්නේ දැන් අදහස් කරන්නේ මෙන්න මෙහෙම දෙයක් ප්‍රායෝගිකව භික්ෂුන් වහන්සේ නමකට හරි අනගාരിക කෙනෙකුට හරි උපදේශයක් දෙනවා නම් එයාගේ චරිතානුකූලව එයාට කර්මස්ථානයට ගොඩක් වෙලාවට කතා කළාට ඒක හිස් දෙයක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි කාමභෝගී මට්ටමක කෙනෙකුට කතා කළොත් විවිච්ඡේව කාමේහි විවිච්ඡේ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවිච්ඡේජං පීඨං පටමජ්ජහණං උපසම්පජ්ජ විහෙරති කියනකොට එයා විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන්ව විවිච්ඡ අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විවේකජං පීඨසුත් විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති කියනකොට එයා ඒ ධ්‍යානයේට පාරිසරික ලක්ෂණ ටිකක් කතා කරන්නේ. ඒකට ඒ දෙයක් පාරිසරික ලක්ෂණ ටික ගොඩනගෙන්නේ නැතුව කාම සංඥා මානසිකාරේනොත් නැවත නැවත නැවත නැවතත් ඇති වෙන තැනක කටයුතු කරන කාය විවේකය නැති ගිහි කෙනෙකුට කාමභෝගී ගිහි කෙනෙකුටත් වඩන්න පුළුවන් ධර්ම මාර්ගය. ඒක තමයි ඒ ගිහි කෙනෙකුට අපේ ධානය කියන සමත මූලික කරන මාර්ගය ගැන කතා කළොත් ප්‍රායෝගිකව එයාට කරන්න අපහසු දෙයක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා තමයි මේ ධර්මයේ කාටත් පොදුයි. ඒ ඒ න්‍යායන් අනුව ගත්තොත්. ඒ නිසා කාම්භෝගී ගිහි උපාසක උපාසිකාවකටත් පුළුවන් කියලා බුදුරජාණන්සේ පෙන්නනවා. හැබැයි බැරි වෙයි. එකපාර දෙයක් උපදවකට ගිහින් ආන උපදවලා ඉවර වෙලා විදර්ශනා වඩනවා කියන දේ කරන්න එයාට බැරි වෙයි. නමුත් එයාට පුළුවන්කම තියෙනවා විපස්සනාව වැඩි වීම තුළ සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙනවා. තමයි පොදුවේදී අර විදිහට මතක් කරන්නේ නැතිනම් ඒකෙන් කියන්නේ ධානය උපදවන්න එපා හෝ ධානය උපදවීම වැරදි කියන දෙයක් නෙමෙයි. ඒක උපදවගත්ත කෙනෙකුට නිවැරදිව දර්ශනය තියෙනවා නම් ඊටාම පහසුවෙන් කාමයේ අසුරු කරන කෙනෙකුට වඩා ඒක වඩා ගන්න පුළුවන්. එහෙමයි හාමුදුරනේ තේරුණා සාදු සර්. හාමුදුරනේ මට මේ ප්‍රායෝගික ප්‍රශ්නක් තියෙනවා දැන් අපි චක්කු විඥානය ගැන කතා කරේ. ඉතින් මම යම් පුද්ගලයෙක් දැක්කහම හම්බුනට ඉස්සෙල්ලාම ඇති වෙන උපේක්ෂා සාගත. ඊළඟ මොහොතවල් දීප ඇතුළතේ ඒක වෙනස් වුනේ නැත්නම් ඒ කියන්නේ මම සිහියෙන් සහ නුවණෙන් හිටියේ නැද්ද? වෙනස් වුනේ නැත්නම් කියලා ඒ උපේක්ෂා සාගත බවයි. මම හිටියේ නැත්නම් එහෙම නැත්නම් ඇලුන හරි ගැටුන හරි වුණොත් මම සිහියෙන්ම නුවණෙන් හිටියේ නැද්ද? ඔව් දැන් හිත යන පිළිවෙලක් තියෙනවා සාමාන්‍යයෙන් ඒ කියන්නේ චක්කු විඥාන සිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ අරමුණු කිරීම වශයෙන් මනෝ ධාතු සිතක් උපදිනවා. මනෝ ධාතු සිතිනුත් මොකක්වත් දැනගන්නේ නැහැ. ඊට පස්සේ මනෝ විඥාන ධාතු සිතක් උපදිනවා. මනෝ විඥාන ධාතු සිතිනුත් මොකක්වත් දැනගන්නේ නැහැ. ඊට පස්සේ මනෝ විඥාන ධාතුවෙන් දැනගත්ත දේ ඉදිරිපත් වුණාට පස්සේ ඒක අරමුණු කරගෙන තමයි කෙලෙස් වශයෙන් රාග වශයෙන් ඇසිරෙන්නේ කුසල වශයෙන් අනිත්‍ය වශයෙන් දකිමින් කෙනෙක් හැසිරෙන්නත් පුළුවන්කම තියෙන්නේ. එතකොට අන්න ඒ මට්ටමේදී කෙලෙස් වශයෙන් හැසිරෙන තැනදී තමයි සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් රූපය අසුරු කරන්නේ. එතකොට එතනදී උපේක්ෂා වශයෙන් නොවෙනස්ව කෙනෙකුට තියෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේ උපේක්ෂාව තුළ අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව තියෙන්නේ කොහොමද? අර එළියේ රූපය තියෙනවා කියන එක තුල තමයි මහත්ය උපේක්ෂා සහගතව ඉන්නේ. දැන් මහත්ය මේ වෙලාවේදී ඔක දිහා බලාගෙන ඉන්නවා නම් අපි මේ දේශනා කරන දේවල් මහත්යට ඉස්සරහා තියෙන තව රූප පේනවා. හැබැයි මහත්යට ඒ දේවල් ගැන කැමැත්තක් හෝ ගැටීමක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒ දේවල් පවතින බවට මහත්ය තුල දැකීමක් තියෙනවා ප්‍රකට නොවුණා. අන්න ඒකට ඒ රූප පිළිබඳව මහත්ය මේ වෙලාවේදී උපේක්ෂා සහගතයි. හැබැයි ඒ උපේක්ෂා අවිද්‍යාව මත පිහිටපු උපේක්ෂාවක්. ඒක මේ අවිද්‍යාව කියන දේ මූලික කරගෙන තමයි මේ උපේක්ෂාව ඒ වෙලාවේදී තියෙන්නේ. අන්න ඒ විදිහටම එතකොට ඒක කර්මසහගත දෙයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි අපිට යම් විදිහකින් අර අරමුණු ටිකේ අනිත්‍යතාවය පෙන්වලා දෙන තැනකත් උපේක්ෂාව ගොඩනගෙනවා. හැබැයි ඒ උපේක්ෂාව අර ආයෙත් කිසිම තැනකට අයිති උපේක්ෂාවක් ඒ කියන්නේ වැරදි විදිහට උපදවපු උපේක්ෂාවක් නෙමෙයි. නිසා රාතන් වහන්සේ ස්පර්ශ ආයතන ටිකේ උපේක්ෂාව තියෙනවා. ඒක චලංග සමන්නාගත උපේක්ෂාව. එතකොට අපිට අද පවතින බව තුලත් තිබිලා උපේක්ෂාව තියෙනවා නම් ඒක අවිද්‍යාව මූලික කරගෙන ඉපදුණු උපේක්ෂාව. එතනදී ඒක අවිද්‍යාව අනුසයෙන් අනුසය වෙන උපේක්ෂාවක්. ස්තුතියි අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට වෙහෙස වෙහෙසක් ඇති ගොඩක් කතා කරලා මම නමුත් මම තව එක කෙටි ප්‍රශ්නයක් අහන්න අවසර ස්වාමීන් වහන්සේ ඔව් අද කරපු දේශනාව කෙටියෙන් සාරාංශ කරලා ඒ කියන්නේ ඇත්තටම යමෙක් කල යුත්තේ කුමක්ද? ඇත්තටම මේ මේ මාර්ගයට ඇවිල්ලා ඉන්න කෙනෙක්. ඒ කියන්නේ මේ මාර්ගය මේ මේකේ යම්කිසි හරවත් නැති බව යම් ආකාරයකින් දැකලා එයාට හිතෙනවා මමත් මේකෙන් එතර වෙනවා කියලා. අන්න එහෙම හිතපු කෙනෙකුට මොකක්ද කරන්න ඕනි කියන එක ඊටාම කෙටියෙන් වහන්සේට සාරාංශ කරලා මේ දේශනා කරන්න පුළුවන්. ඉතාලම කෙටියෙන් කියනවා නම් මේ <laughs> මට කියන්න මේ දකින ආහන විඳින දැනගන්න දේවල් පිළිබඳව තමන්ම ගොඩ නොනගෙන විදිහට ජීවත් වෙන්න කියන එක. ඒකට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැකීම දැකීම මාත්‍රෙන් ඉවර වෙන බව, ඇසීම ඇසීම මාත්‍රෙන් ඉවර වෙන බව, විඳීම විඳීම මාත්‍රෙන් දැන ගැනීම දැනීම මාත්‍රෙන් ඉවර වෙන බව දකින්න. එතකොට ඒක දැක්කහම මොකද වෙන්නේ? න තේන කියනවා. අපි ඒහා සමග නැහැ කියනවා. එතකොට යතෝන තේන යම් කිසි විදිහකින් ඒහා සමග අපි නැත්තම් තතෝන තත්තක. එතන පිහිටා සිටින්න තැනක් නැති වෙනවා. යතෝන තත්ත යම් තැනක පිහිටා සිටින්න තැනක් නැත්තම් නේවිද මේ ලෝකේ නැහැ. නහුරං පරලෝක නැහැ. න උභේමන්තරේ මෙලව අත්මේ දෙක අතර නැහැ. ඒ සේවන්තෝ දුක්ඛස්සති මේක තමයි දුකේ කෙලවර. එනිසා පිරිසිඳ දකින්න තියෙන්නේ අපිට ගොඩාක් තැන් වලින් එක එක දේවල් එනවා කියලා හිතුණට එන්නේ ස්පර්ශ ආයතන 6කින්. ස්පර්ශ ආයතන 6 පිළිබඳව ඔයගොල්ලන්ට පුළුවන් නම් යථාර්ථයේ දකින්න නුවණ පවත්වන්න. ඒ දේවල් ඇයි හිස් කියලා කියන්නේ? ඒ දේවල් ඇයි සත්පුද්ගල භාවයෙන් තොරයි කියලා කියන්නේ කියන එක ගැන ඔගලන්ට පුළුවන් නම් නුවණ පවත්වන්න. අන්න ඒක තමයි පැවැත්විය යුතු දේ. ඒක පැවැත්වීම සඳහා ඔගලන්ට එකපාර වර්ණ සටහනක් හෝ සද්ද මාත්‍රයෙන් ඉවර වෙනවා කියන එක පේන්නේ නැත්නම් අඩියක් පල්ලෙහාට බැහැලා රූපේ පිරිසිදු දකින්න තැනින් කායානුපස්සනාව කියන තැන ඉඳලා හරි ආපහු පටන් අරගෙන අර නුවණ උපදව ගන්න තැනට යන්න. සමස්තයක් විදිහට මූලික දේශනාවෙන් කතා කළේ අන්න ඒ දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කියන දැනුම ඇති කරගන්න හැටි දැනුම ඇති වෙනකොට ඒ දේ තුල ගොඩනගෙන තමන්ව ගොඩනගන්නේ නැහැ තමන්ව ගොඩනගන්නේ නැති තැනක තමන්ට පිහිටා සිටින්න තැනක් නැහැ පිහිටා සිටින්න තැනක් නැත්තම් ලෝකේ නැහැ කියන එක තමයි පොදුවේ කතා කරේ ඒක සත්පුද්ගල භවෙන් ශුන්‍යයි කියන තැන. ඒ නිසා ඒක සාක්ෂාත් කරගන්න අවශ්‍ය ප්‍රතිපදාව විදිහට තමයි අර විදිහට රූපය ගැන මේ විදිහට දකින්න, ශබ්දය, ගන්ධය, රස, ස්පර්ශය ගැන දකින්න කියලා මතක් කළේ. ඔක තමයි සමස්තයක් විදිහට මුළු දේශනාවේ සාරාංශය. බොහොම පිං ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිස්වාමි ධර්මයේ වත් කැදුන සාදු සාදු අපි පින් අනුමෝදක් කළේ හැමදෙනා අද දවසේදී ධර්ම ශ්‍රවණේ කළා යෝනිසෝ ආරාධ්‍ය සිද්ධ කරගෙන සිද්ධ කරගත්ත සියලු කාර්තේන් ධර්මයෙන් අනුසන්ධානය අපේ දායකාරය මාංකඩවල සුදස්සන සේට අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතුම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල් සියලු දෙවියෝ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ සෑම සියලු දෙනා නමින් මේ පරිලෝකීය ඥාතීන් සිහිපත් කරගන්න සියලුම ඥාතීන් මේ පින් සතුටින් සාධනාවෙන් අනුකම්පා වන ලබත්තා ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට අනුශාසනා කරන මේ හැම කටයුත්තකම අවවාදන ශාසන ලබා දෙන ගෞරවනීය මෙත්තා විහාරයේ නායක මහින්පාණන් වහන්සේ ප්‍රධානව විහාරස්ථානයේ තව භික්ෂුණාසල වැඩ ඉන්නවා නම් ගෞරවනීය සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ ලබාගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරන්න සාදු කියලා. පින්වත් ඔබ සෑම සිල් දෙනාටත් මේ මෙහෙවීමෙන් ඒ කටයුතු කරපු අපේ ඒ තුන්ටත් ඒ වගේම අපිට ආරාධනා කරලා මේ සියලු කටයුතු අවසන් අපේ පින්වත් මනෝරය මේ පුණ්‍යානුමෝදනා කරනවා හැම දිනකටම මේ උතුම් කුසලය නිරෝගී භව චිර ජීවනයේ වනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වා කියලා සාදු කියලා හැමදෙම අනුමෝදන් වෙන්න. සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුණ්‍යකෙත් අනුත්තරං දුර්ලභේන මනාලස්සං Thank you. හම්දුනේ හම්දුනේ මියුට් කරලා තියෙන්නේ මම මියුට් කරා ඇහෙන්නේ හම්දුනේ ඇහෙන්නේ හම්දුනේ අන්මියුට් කරන්න අර මේ මේ කම්පියුටරෙන් අන්මියුට් කර හරිද හරි හරි හරි මේ බුද්ධ පූජාව පිළිගෙන කරලා තියෙන්නේ හොඳයි හොඳයි දැන් එලා 10 57 අඳුර දැන් ආසන බුද්ධ පූජා තියන්න නේ. ඔව් කොම් බෙදලා පිළිගන්න කරලා තියෙන්නේ එහෙනම් තියෙම නේද? බුද්ධ පූජා දාන ගෙනත් තිබුණා ව්‍යංජන 10ක් එක. මම බුද්ධ පූජා වඩම්ම Thank you. අන්තරෝ විස්තර ධම්මං සදාති සත් තේ සිටිවර මනුස්සාන බුද්ධෝ වත්වාති සම්මාසතෝ විචාචත සම්පන්නෝ